අවසරය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ චක්ක සූත්‍රය ਸਰවචනාසේ විසින්ම ආදි කල්යාණේ සඳහා මධ්‍යේ කල්යාණේ සඳහා පරිෝසాన කල්යාණේ සඳහා නිකම් මුල යහපත් මැද යහපත් අගද යහපත් විදියට පනවවදාරන මේ සූත්‍රයේ අපි ක්‍රමක්‍රමයෙන් එක එක පර්වයන් දිගේ මේ දක්වා මේ වේදනා කාය නැත්නම් මේ වේදනා ස්කන්ධ නැත්නම් වේදනා ගොඩවල් දක්වා පැමිණලා තියෙනවා. කෙටියෙන් මතක් කරගත්තොත් අපි ආධ්‍යාත්මික ආයතන 6 තේරුම් ගන්න උත්සාහ කරා බාහිර ආයතන 6 තේරුම් ගන්න උත්සාහ කරා මේවා ගැටලන විඥාණය තේරුම් ගන්න උත්සාහ කරා ඊට පස්සේ මේ දෙකක් ගැටලන විඥාණය යම් තැනකට සහයෝගය දෙනවද යම් තැනකට යෝජනා ඉදිරි කරනවද එතන ස්පර්ශය හට ගන්න බවත් ඒක ඒ ඒ වෙලාවේ හට ගන්න ස්පර්ශයක් බවත් අපි ඊයේ දක්වා ක්‍රමයෙන් කරගෙන ආවා. ඉතින් ඒ ටික තේරුම් ගත්ත කෙනෙකුට ਸਰවඥාන්සේ ඊගාවට දෙන අභ්‍යාසය ඊගාවට දෙන අභියෝගය ඊගාවට දෙන gedara වැඩ ටික තමයි ඒ ස්පර්ශය අනුව පහළ වෙන වේදනා කඳු වේදනා ගොඩවල් වේදනා කාය අවබෝධ කරගත යුතුයි කියන එක. ඉතින් මෙතන අර ඊයේ අපි කර කිව්වා වගේ මතක් කරගත්තා වගේ ඒ සරුවචන් වහන්සේට පමණක් වැටහෙන නැත්නම් සර්වඥතාඥාණයට වැටහෙන ත්‍රි පිටිපස්සේ සිද්ධ වෙන ක්‍රියාවලියන් ගැඹුරකට අරගෙන යන අවස්ථාවක් විශේෂයෙන්ම විඥානය ගැන සඳහන් කරන තැන පටන් මේ විඥානේ යම් තැනකටද උදව් ආධාර කරන්නේ විඥානේ යමක්ද යෝජනා ඉදිර කරන්නේ ඒ ටික විතරයි අපි ස්පර්ශ කරන්නේ ඒ ස්පර්ශ කරන ටික යමක් ස්පර්ශ කරා නම් ඒහා සමගම අතරක් නොතබ වේදනාවක් ඒක විඳීමක් කරනවා මේ ස්පර්ශ කළ දේ රසාස්වාදයක් නැත්තම් සමාහලාවට අමිහිරි වේදනාවක් විඳිනවා. ඒ නිසා වින්දන මට්ටමට එනකොට වැඩ ගොඩාක් හමාර වෙලායි තියෙන්නේ. ඒ කියන්නේ අපේ හිත අපිට නිකන් සාමාන්‍ය බටහිර මානසිකත්වයෙන් ගත්ත ණයට ගත්ත වචනයක් එක්ක ගත්තොත් යටිහිතේ ක්‍රියාවලි සිද්ධියක් වෙලා දැන් උඩු හිතට ඇවිල්ලා දැක ගන්න දැන ගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. නැත්නම් වේදිකාව දැන් රංගනයකට ඇවිල්ලා තියෙන්නේ. වේදිකා රංගනයකට නාටකමපත් වෙලා. පිටිපස්සේ නාට්‍ය පුහුණු වෙලා අංග සංස්කරණය කරගෙන කටපාඩම් කරලා වේදිකාව සරසලා ආලෝකය ඇති කරලා ප්‍රේක්ෂකව කට අරගෙන බලාගෙන ඉන්නවා. එතකොට රංගනේ පටන් ගන්න තැන තමයි මේ වින්දන අවස්ථාව. ඒක කාය අනුපස්සනාවේ ඉඳලා වේදනා අනුපස්සනාවට හිත මාරු වෙන නැත්නම් නාම කර්මස්ථානයේ ඉඳලා රූප කර්මස්ථානයේ ඉඳලා නාම කර්මස්ථානයේට අරූප කර්මස්ථානට හිත මාරු වෙන ගුරුසු තැන ඉඳලා ශුම් ශුම් කාරණාවට හිත ඒ ඇති කරගත්තොත් ගුණෝධිකේ මාරු වෙන භාවනාව වැඩි වියපත් වෙන හොඳ සම්දිස්ථානයක්. ඒ නිසා මේක විස්තර විභාග වශයෙන් සුතමේ ඥානෙටත් දැහැෙන අවධානයකින් යුක්තව අහගෙන හිටියොත් හරි රසයක් තියෙනවා වෙන සාස්ෘණ වංශය නමක් ගත්තේ නැති ක්‍රමයකටයි මේක සරුවචාන්සේ විස්තර කරන්නේ. ඒ වගේ මේක හරියට හිතට වද්දාගෙන සුතමේ වශයෙන් බහුසුත විලා ඒක වැඩ කරන හැටි මෙහෙමද කියලා තමන්ගේ සාමාන්‍ය බුද්ධියත් එක්ක දාලා ණය විපස්සනාවට අන්වේ ඥානෙට තර්ක ඥානෙට චින්තාමය ඥානෙට ධාරණයට ගත්තොත් වේලක් දෙකක් නොකා නොවි කල්පනා කරන දේවල් තියෙනවා මේ වැඩ කරන හැටි මේ හිතක් වැඩ කරන හැටි ඒ වාගෙම තමයි යම් කිසි කෙනෙක් ඒක තමන්ගේ භාවනාවේදී පරියන්කේදී වසක්නදී අත්දකින්න වෙලාවක් එනවනම් මේ වින්දනයක් පහළ වෙනකොට ඊට පිටිපස්සේ කොච්චර වැඩ රාජකාරියක්තෝගේද්ද වෙලා තියෙන්නේ ඒ වින්දනය රස විඳිනව වෙනුවට නැත්නම් වින්දනය ආස්වාද කරන වෙනුවට ඒකට නිමග්න වෙලා බැසගෙන ඒක අල්ල බදා ගන්නව වෙනුවට ඒකේ යාන්ත්‍රණය හොයන්න කොච්චර උත්සාහ කරත් මුල පෙන්වන්නෙම නැහැ. පෙන්න දකින්නම බෑ. ඒ tire පිටිපස්සේ තමයි ටික වෙන්නේ. ඒක දකින්න බුදු කෙනෙක් පහළ වෙලා අක් කියලා දෙන්න ඕන ඉස්සරහා ඩෑෂ්බෝඩ් එකේ කාර් එකේ ওই ටික තිබ්බට ඇතුලේ එන්ජින් එක මේ පැත්තක් තියෙනවා. ඒ කාර් එකේ ලෝන මනුස්සයාට ඉස්සරහා ඩෑෂ්බෝඩ් එක දැනගත්තාම ඇති. එයාට එන්ජින් එකේ මොකද වෙන්නේ කියලා දැනගන්න ඕන කමක් නැහැ. ඒක එන්ජින් එකේ වැඩේ. ඉතින් ඒ නිසා එහෙම නැත්නම් අපි යම් කිසි උපකරණයක ඉස්සරහා තියෙන බොත්තම් ටික කරකවන දැනගත්තට ඒකේ සර්කිට් එක වැඩ කරන හැටි ඒක ඇත්තටම ඉතින් උපකරණේ පාවිච්චි කරනකම් දැනගන්න ඕනේ නමුත් සර්වචන් වහන්සේ අපට දල අදහසක් දෙනවා කොහොමද මේ විඥානේ වැඩ කරන්නේ කොහොමද මේ ස්පර්ශ මට්ටමට යනකම් ඒ චිත්ත වීතියක් දුවන්නේ එතනින් මතු වුණාට පස්සේ ඉස්මතු වුණාට පස්සේ මුදුන්පත් වුණාට පස්සේ කෙලපැමුණාට පස්සේ තමයි වින්දනයක් ඇති වෙන්නේ මිදීමක් ඇති වෙන්නේ ඉතින් ඒ දක්වා එන ටික ඒ පෘ탁ජනෙක් වේවා ශේක පුද්ගලෙක් වේවා ආර්යයන් වහන්සේනමක් වේවා සර්වචන් වහන්සේ වේවා ඒ ක්‍රියාවලිය නතර කරන්න පුළුවන් කමක් නැත්තේ වෙන විදියකට කියන්න පුළුවන් ඒකට හිතට සාන්තියක් එන වැඩක් මේ වේදනා මට්ටමට එනකන් කිසිම අකුසලයක්වත් නැහැ. ඒකේ යාන්ත්‍රික වැඩපිළිවෙලක් එනවා. මේ වේදනා චෛතසිකයෙන් එහාට තමයි පුද්ගලයා කෝලබබත් එක සෙල්ලම් කරන්න ගියා වගේ අහුවෙන්නේ. පොල්තෙල් ටිකක් අතේ ගාගෙන කෝලබබ සෙල්ලම් කරනවා වගේ තමයි සීක පුද්ගලයා. ආර්යයන් වහන්සේ දන්නවා රහතන් වහන්සේ දන්නවා මේ පපත් එක සෙල්ලම් කරන්න කොහොල්ල ගාගනත් ඕනේ නැතුවත් ඕනේ නැහැ කියලා පැත්තෙන් පැත්තට වෙනවා. ඉතින් දන්නේ නැති කෙනා බබත් එක්ක කොහොල්ල බබත් එක්ක සෙල්ලම් කරනවා. හරියට පළඟටියා ගින්නට ආස කරලා ආලෝකයට ආස කරලා පනින්න ගින්නට පයින් පයින් වාර පිච්චෙනවා. පිච්ච පිච්ච ඉතුරු කැලිය වලිමුත් ඒ ගින්නට පැනලා මැරෙනවා වගේ මේ කරන වැඩපිළිවෙල හරීම සංවේදනීයයි සංවේග දනවන සුළුයි. මිනිසයා මේ වේදනා චෛසිකෙන් යහට ඇත්තටම අසරණයි ඇත්තටම අහිංසකයි. නමුත් ගොඩින් උත්සාහ කරන්නේත් නැතුව ඒ කියන්නේ දැනීමකුත් නැතුව ඒ වේදනාවටම ලතු වෙලා සුඛේ සොයාගෙන යෑමේ අත්නෝමතික වැඩපිළිවෙලක සියලු ජනතාව යොමු වෙලා ඉන්නේ. මේ සැප හොයන්න තමයි කරන ජඩකම් සේරම කරන්නේ අන්තිමට හම්බ වෙන්නේ දුකක්. ඒක අපි කියනවටත් කැමති නෑ. ඒක කියමන පවනස්චාර්ත්‍යයට දාලා තියෙන්නේ. මේ ජීවිතේ දුකයි කියන එක කියන්නවත් හොඳ නෑ. සැපපැත්තක් විතරක් කතා කරන්නයි අපි සාහිත්‍ය දේවල් හදාන්නේ. මූර්ති ශිල්පී හදාන්නේ. චිත්‍ර අඳින්නේ, සංගීත කරන්නේ, නාටකම් කරන්නේ, විවිධ විනෝදාංශ හදාන්නේ. විවිධ වන්දනා ගමන් යන්නේ විනෝද ගමන් යන්නේ මේ කොහොම හරි කරලා <coughs> දුක පැත්ත අඩු කරලා සප්පැත්ත වැඩි කරගන්නයි. ඒක පිළිබඳව අපිට පුද්ගලයාට දොස් කියන්න බෑ. නමුත් බුදුරජාණන්ච මේ පෙන්නන ක්‍රමයේ සුතයින් අහලා චින්තාමය වශයෙන් කල්පනා කරලා වැඩ කරන වෙලාවක ඒක සාක්ෂාත් කරගන්න පුළුවන් වුණොත් ඒක තේරෙන්න පටන් අර ගන්නවා මෙච්චර මේ සැප පිනිසම නැත්නම් සැප සොයීම සඳහාම සියලු ඥාන සියලු හැකියාවල් ඔක්කොම යොදලා ගත කරලා දුකින් මැරෙන මේ ජනතාව අතර යඩු ගන්න මේ යාන්ත්‍රණය දැකගත්තත් ඒ කියන්නේ ඇහුවත් ඒ කියන්නේ හිතුවත් ඒක සාක්ෂාත් කරත් ඒක තියෙන අරුම වැටෙන්න පටන් අර ගන්නවා ඒක නිසා මේ සඳහා ගන්න කාලයටයි ਸਰවචන්ස කියන්නේ මේ චචක්කේ දැනගත යුතුයි පළවෙනි චක්‍රය තමයි මේකට හේතු නොඹගේ ඇහ කන දිව නාසය කය මන කියන හය. දෙවෙනි හය තමයි මේකට ඇහැට කයට ගොදුරු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා. මේවා කොච්චර මේ ලෝකේ ගොඩවල් ගොඩවල් වශයෙන් තිබුණත් මේ දෙන්න දෙන්න ගැට ගන්න ඒකත් පැරණි සම්ප්‍රදායකට හැටියට න්‍යායකට අනුව රූපත් එක්ක ඇහැ ගැට ගන්න කනත් එක්ක ශබ්ද ගැට ගන්න මේ විඥාණය ඒ ගැට ගැහිම හරහා ඒ විශාල කන්දකින් මට රුචි දේ මට ගැළපෙන දේ මට මනාප දේ මේ තෝරා දැක්ුවාට පස්සේ තමයි නාඩගම් පටන් ගන්නේ. එතකොට අපි ළඟට නාඩගම් පටන් ගන්නකොටම අපි අපේ මනාපෙට අපේ පෞරුෂත්වයට අපේ කර්මජවයට රුචි අරුචියට වැඩ වෙලා ඉවරයි. ඒක නිසා ඒ දේ තේරුවේ මමද එහෙම නැත්නම් පිට කෙනෙක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මේ විශාල කැම මේසයක් තියෙනවා තෙල් කැමක් තියෙනවා පෙන්දස කැමක් තියෙනවා සැරබීමක් තියෙනවා එළවලු කැමක් තියෙනවා මස්මාලුත් තියෙනවා මේක ළඟට ගිහිල්ලා තමන් මේ තමන්ගේ පත බෙදා ගන්නවා ඒ බෙදාගත්ත පත උඹේ සුභසිද්ධිය පිණිස උඹ දැනගෙන ඇතුව මේ තෝරාගත්ත දෙයක්ද එහෙම නැත්නම් මේ මේසේ අරපු මිනිහා ඔබට බෙදලා දුන්න එකක්ද කියලා ඇහුවොත් ඒ දෙකෙන් එක උත්තරයකටවත් එන්න පුළුවන් කමක් නැහැ මේ වේදනාව කියන එක තේරුම් ගතට පස්සේ ඒක බුදුජානක වැඩ ඉන්න කාලේ හිටියා සුරූපී මධ්‍යම වයසේ නැත්නම් භද්‍ර යවවන වයසේ පැවිදි වෙලා හිටපු මේ භික්ෂුණීන් වහන්සේ නමක් එතුමිය ළඟට ගිහිල්ලා මාරයා අහනවා මේ මේ මේ ලස්සන රූපකාය වෙන කෙනෙක් විසින් මවන්න ලද්දක්ද නැත්නම් උඹමම වාගත්ත දෙයක්ද? ඉතින් මෙච්චර ලස්සන රූපයක් තියෙද්දි ඇයි මේ භ්‍රමචර්ය රකින්නේ? මේක ආස්වාද කරපංකො. එතකොට සීල භික්ෂුණිය දැනගෙන මේ මායя තමයි කියලා. එයා කියනවා මායයට නයිදං අත්ත කතම් බිම්බං නයිදං පරකතං අගං. මේක මේ මම විසින් නෑ වෙන කෙනෙක් දෙවියන් වහන්සේ නමක් මමලද රූපයක් මට හම්බෙලා මේ රූපේ මගේ රූපේ මම රූපේ මගේ ආත්මය කියා ගන්න වටින දෙයක්වත් නෙමෙයි. නයිදං අත්තකතම් නයිදං පරකතං අගං කවුරු මම විශ්ින් මමලද්දකුත් නෙමෙයි මට ඕන මම මේකට දෙල ලස්සන්නේ මමන්නේ. කිසිම කෙනෙක් මේ ලෝකේ දැන් තියෙන රූපෙට ලස්සන නෑනේ. ඒක නෙමෙයි රූපලාවන්‍ය වලට ඔච්චර වියදම් කරන්නේ. ලස්සන නම් කරබන් නිකන් ඉන්න බෑ නාලා පැත්තකට වෙලා. මේ ලතු උලාගෙන මේ අපවට්ටම් දාන්නේ පොඩ්ඩක් කියක් හරි විදඟුණත් කමන්නේ මට ඕනේ රූපේ ගන්නනේ. ඊට පස්සේ මේක පිට කෙනෙක් මෙවුවා සරුවත් දිව්‍ය තරබල්ධාරි දිව්‍යනාන්තේ මෙවුවා කියලා කියන්න ගියත් ඒක කියන්නත් බෑ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති මේ හේතුව කට්ටි එකතු වුණාට පස්සේ මෙහෙම දෙයක් වෙනවා. ඒ හේතු කාරණා නැති වුණාට පස්සේ මේක නැති වෙනවා. ඒ වාගෙම තමයි මගේ රූපේ පිළිබඳව මේක දෙයයන්න්සේ මම කියන්නත් බෑ. මේක මම කැමති උපරිම මම වාගත්ත රූපේ කියන්නත් බෑ. මේ වාගෙම තමයි අපි ඇසුරු කරන රූප, බලන රූප, කියන රූප රූප, නැත්නම් ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප, නැත්නම් ධර්ම කාරණා අප කරා මේ පැපිනෙන මේ තලාකේ පැමිණෙන ප්‍රදේශය කවුරුන් විසින් මවල මේක තොට දෙනවා මේක ගනි කියලා ගනින් කියලා කරන දෙයක් කියලා කියන්නත් බෑ. ඇත්තටම මගේ අර්ථ සිද්ධිය වෙනස මම තෝරගත්ත දෙය කියලා කියන්නත් බෑ. මා විසින් මාව මෙහෙවිලා තිනවා මේක දකින්නකොට මේකම ගන්න හරියට බල්ලෙක් මීයා දකින්නකොටම පැනලා කන්න පුරුදු වුණා වගේ. ඒ නිසා මේ මම අතට මේක එනකොට මේ වේදනාව වෙනකොට ඒක මගේ පරණ කර්ම අනුව චේතනා අනුව රුචර්චකම් අනුව පෞරුෂත් අනුව තේරලා ඉවරයි. එන්නේ ඒ බව අවබෝධ කරගන්න සුළු ගතියෙන් භාවනා කරන වෙනුවට මේ ලැබිච්ච රූප ලැබිච්ච වේදනාවට මත් වෙලා මේක මම කියාගෙන මගේ කියාගෙන පංගු peeru බෙදාගෙන මනාපමනාප පහල කරගෙන නඩු ගොඩාක් පහල කර ගැනීම තණ්හාව කියනවා. ඒ වෙනුවට මේ කොහොමද මේ දේවල් මේ වෙන කෙනෙක් වෙන දෙයක් තෝරද්දී අයි මම මේ දේ තෝරාගත්තේ. මේ උදේ මම මේ දේ තීරවට හැන්ද වෙනකොට මම මේ වෙන දෙයක් තෝරන්නේ මොකද? මේ මේ තේරුමේ ක්‍රියාවලියට කොහොමද යාන්ත්‍රණය සැපෙන්නේ කියලා කොච්චර කල්පනා කරත් ගන්න බෑ. ਸਰවචාන්ස උපමාවකට දෙනවා. කරවිල ඇටයක්, තිත්ත ලැබු ඇටයක් මහ පොළොවට දැම්මට පස්සේ ඒක පටවි රසයේ උරාගන්නේ තිත්ත රසයමයි. ඒකේ හැදෙන්නේ කොළ තිත්තයි, වැල තිත්තයි, මල තිත්තයි, ගෙඩි තිත්තයි. මේකට අඹ ගහක් නැත්නම් වෙන මිහිරි පළතුරු ඇටයක් දැම්මොත් ඒක උරාගන්නේ පටවි රසය ඒකාන්තම පැණි රස ඵලයකට. ඉතින් ඒ ඇටේ මොනව කරන්නේ? ඒ ඇටේ ඒක හැදිලා තියෙන්නේ. ඉතින් ඒ හැම චිත්තක්ෂණයකම මේ පටවි රසය සමානව තියෙනවා. නමුත් ඒකෙන් අර තිත්ත කරවිලට තිත්ත ලැබුව ඇටි අනිවාර්යයෙන්ම තිත්ත රස උරා ගන්නවා තිත්ත ඵලයක් හදනවා ඒ වගේම මිහිරි ඵල ඇති අඹ ඇටයක් දැම්මොත් ඒ පටවි රසය මිහිරි කොටස උරා අරගෙන මිහිරි ඵලයක් හදනවා වගේ මේ අපකරා පැමිණෙන මේ විවිධ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ තොගයේ මට අදාළ සලාකේ මට අදාළ මේ පදම මිහිරිපලයක් හදයිද එහෙම නැත්නම් තිත්පලයක් හදයිද කියන එක මට අයිතියක් නෑ ඒක සිද්ධ වෙලා ඉවරයි ඒක තීන්දුව වෙලා ඉවරයි අන්න ඒ බව දැනගෙන මේ මට ලැබිච්ච ප්‍රිය අප්‍රිය සම්ප්‍රයෝගයක් මට සිද්ධ වුණේ ප්‍රිය විප්‍රයෝගයක්ද සිද්ධ වුණේ කියලා අඬා හැලු අඬවෝ ගෑවයි කියලා වැඩක් නැහැ. ඒක සිද්ධ වෙලා තියෙන්නේ මේ දැන් වෙච්ච දෙක නෙවෙයි පරණ දෙකටත් එක්ක උඹට දැන් තියෙන්නේ ඒක බලන එක විතරයි. නැත්නම් ඒක නිරීක්ෂණය කරන එක විතරයි විපස්සනා කරන එක විතරයි ඕකට අප්‍රිය සංයෝගයක් සම්ප්‍රයෝගයක් උණයි කියලා ලේයි අත බැඳ ගන්න ආඩ ආඩ ආන්දරිය තේන මොකුත් නැහැ. නැත්නම් ප්‍රිය විප්‍රයෝගයක් උණයි කියලා අඬ වැඩකුත් නැහැ. නැත්නම් තමයි මනාප දිනක් හම්බුණයි කියලා පාටි දාන්න දඟලන දෙයක්කුත් නැහැ. ඉස්සරහටත් ඔය තීන්දු කිරීම මේ විඥානය කියලා කොයි එකද අල්ල බදාගන්නේ කියන තීන්දුව විඥාණයට ඉසල සංස්කාර වලින් කරලා පෙරලයි මයි ළඟට එන්නේ. ලෝකේ ඕඩ තරම් දේවල් තියෙනවා. වර්ණාව ශෝෂණයක් සිද්ධ වෙන්නේ. තෝරාගත්ත දෙයක් මගේ ළඟට එන්නේ. ඒ ටිකත් එක තමයි මේ රණ්ඩු කරන්නේ. ඒ ටිකත් එක තමයි මේ නඩු කියන්නේ. ඒ ටිකත් එක තමයි මනාපමනාප කරන්නේ. ඉතින් මේ පෙරහංකඩ මෙතන තියෙන තාක්කල් විඥාණයට එයා තෝරලා දෙන එක ඇර මම කොච්චර හම්බ කරලා තිබ්බත් පරිසරේ කොච්චර දේවල් තිබුණත් එයාත් උකටලා දෙන්නේ ඒකාන්තයෙන්ම ඒ තිත්ත ලැබු වැඩේට තිත්ත රසය දෙනවා වගේ මිහිරි ඵල ඇති අඹගෙඩියට මිහිරි රසය දෙනවා වගේ සංස්කාර විසින් කරලා දෙන්නේ නමුත් මේ සංස්කාර කියලා කියන්නේ චේතනා කියලා කියන්නේ විඥානයේගෙම දරුවෙක් විඥානය කියන හිතනම් චෛතසිකයක් තමයි චේතනාව කියලා කියන්නේ ඒ චේතනාව හරියට රජ්ජුරුවන්ගේ ආරක්ෂාව සලසන ආරක්ෂක අමාත්‍යාංශය වගේ රජ්ජුරුවන්ගේ ආරක්ෂාව වෙනස ආරක්ෂක අමාත්‍යාංශයේ ඇතුළට එන කට්ටිය තීන්දුව කරනවා. ඔක්කොම ලෙවල බෑ ආරක්ෂාවට විශ්වාස නැහැ. ඒ නිසා රජ්ජුරුවන් ආයෙ ඉන්නේ නැහැ වෙලාවේ. ඒගොල්ලෝ තියෙන ආරක්ෂක නීතිය අනුව එන කට්ටිය ඔක්කොම තෝරලා සැකහින කට්ටිය පැත්තක දානවා. රජ්ජුරුවගාවට එවන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂාව සැලසෙයි කියලා හිතන කොටස විතර. රජ්ජුරුව හිතන කොටස නෙමෙයි. ඒ නිසා රජ්ජුරු ආරක්ෂක මාත්‍යංශයට යටයි. හැබැයි ආරක්ෂක ඇමතිපත් කරන්නේ රජ්ජුරු. ඒ නිසා මේ සංස්කාරවල ක්‍රියාවලිය චේතනාව කියලායි අපි අபிසංචේතේති අபிසංඛරෝති කියන වචන පරිවර්ත පාවිච්චි කරන සරුවචනanse මේ දී ඇති සියලු දේවල් වලින් විඥාණයට මේ ටික විතරක් ඇසුරු කරපන් ඒව තීඳු කරන්නේ මම කියලා මේ සංස්කරණය කිරීම පිළිබඳව තේරුම් ගන්න කෙනෙකුට මගේ රුචි අරුචිකම් මොනවද මගේ ඇබ්බැහි මොනවද මගේ පෞරුෂත්වය මොනවද කියලා එයා තෝරන දේ කකා කකා කකා කකා බොහෝ කල් බලන්න ඕනේ කන දේ රසවින්දනය කරලා මත් වෙනවට වැඩිය මේ ලස්සන මිච්ඡර ලෝකයක් විචිත්‍රත්වයේ තියේදී මා කරා මේ විතරක් දෙන තෝරලා දෙන මේ සංස්කාරවල න්‍යාය පත්‍රය මොකද්ද මොන ක්‍රමයකටද මෙයා තෝරලා දෙන්නේ කියලා බලන්න තමන්ම ඒක දිහා බලන්න ඕනේ මේ සිද්ධිය වෙනකොටම මිසක්කා ਸਰවචන්නාංශයට මේක බලලා මේ සංස්කාර පෙනහ පෙරාංගකට මෙන්න මෙතන හිලක් තියෙනවා කියලා කියන්න බෑ. මගේ අම්මට තාත්තට ඒක කරන්නත් බෑ. සිද්ධිය පහුණාට පස්සේ කරන්නත් බෑ. සිද්ධිය එන්නේ ඉස්සලා කරන්නත් බෑ. සිද්ධිය වෙද්දිම බලන්න ඕනේ මේ මේ විඥාණය ගිහිල්ලා මේ ඇහැයි රූපයයි සම්බන්ධ කරනවා වෙනකොට යාට ඒ වෙලාවේ ඕනනම් කණයි සද්දය සම්බන්ධ කරන්නත් පුළුවන්. නාශයයි ගඳයි සම්බන්ධ කරනවා. ඒ වුණාට මෙයා ඒ වෙලාවේදී හරියට මේක කරන්නේ මේ හරියට මට සුබ සිද්ධිය පිණිසද? එතෙන් කොහෙන්ද මේක වෙලා තියෙන කියලා බැලුවොත් අපිට සිද්ධ වෙනවා අවිජ්ජා පත්‍යා සංඛාර සංඛාර පත්‍යා විඥාන. මේ විඥාණයට අවශ්‍ය වැඩ කටයුතු ටික කරන්න ඉස්සලා අනිවාර්යව විනිශ්චය කරගන්නේ සංස්කාර. ඒ නිසා දාර්ශනිකයෝ කියනවා මේක විචාර කරන්න උත්සාහ කරනවා විඥාණයට දී ඇති වෙලාවේ සියලුම දේ බුද්ධි විඳ ගන්න බෑ. ඔක්කොම කන්න බෑ. ඒ නිසා එයාට බෙදපු පතක් දෙන්න ඕනේ. මේ මේසේ කන්න බෑ. බෙදපු පතට බෙදන්නේ මේ සියල්ලෙන් ඔබ මේ ටික කාපන් කියලා බෙදන්නේ සංස්කාර විසින්. ඒ නිසා මේ සංස්කාර මේ චේතනා මේට බොහෝම කල්ැතුව පෙළ ගැහිලා තියෙනවා. ඒ පැණි රස කන්න කැමති කා පැණි රසමයි. ති මිරිස් රස කන්න කැමති කා ඒකමයි. බොණ්ඩ කැමති කා බොණ්ඩමයි. එළවලු කන්න කැමති කා එළවලුමයි. මස් මාළු කන්න කැමති කා ඒකමයි. ඒ මිනිස්සයා ඒක මගේ ගතිය මගේ වෘත්ත මගේ රුචිය මගේ අරුචිය මගේ කැමැත්ත කියලා ඒක අල්ල බදාගෙන ඒක රකින්නවා. හැබැයි දන්නේ නැහැ යා මේ තෝරලා දෙන්නේ කිසිසේත්ම සුභසිද්ධිය බලලා නෙවෙයි. එහෙමනම් දිවැඩිය කාරින්ද සංස්කාර කියන්න එපා, රීණි කන්න එපා කියලා. කවන්නෙම සීනිනේ. දිවැඩිය කාර්ය මේසිකට ගියොත් කන්නෙම සීනි. කොලෙස්ටරෝල් තියෙන එක කන්නෙම තෙල්. ඇයි මොකද ගෙදර ගෑණි දෙන්නේ නැහනේ. ඇට්ටෝ මෙතනට ගියාම හොද්දට බෙදාගෙන කනවා. කාලිවර්ලා මේ ජරපේ ගාට බැන බැන ගෙදර යන නන්දකේ විතරක් මේක මට සීනි කැව්වයි කියලා. ගෙදර ගෑණිත් බයිනෝ. හැබැයි මේ ජරපේ ගා ඔක්කොට මැරලා තියෙන්නේ. උගේ කෑදරකම තියෙන ඌට ලෙඩ කරන දෙයට. වළක්වන්න බෑ. ඉතින් මේ මනුස්සයා ඇත්තටම සුභසිද්ධිය සලකන කෙනෙක් නම් තමගේ පවුලේ දොස්තර කියනවා නම් මේ මේ මේ දේවල් මට හොඳ නෑ කියලා. නොකයින් පුළුවන් වෙන්න එපා. සුභසිද්ධිය හිතලා බලක් ගන්න බෑ. ඒකේ ඒ ඒ කර්මානුරූපව සිදුවෙන දේ. ඒ නිසා අපි හිතුවොත් මේ ලෝකේ ඉන්න කියලා උග්‍ර කුඩුකාරයෙක් ඒ මිනිස්සයා හිතන්න එපා අපි වගේවත් මේ අපි තනන් වගේවත් මේ දැනුම නැතුවයි මේ කුඩු ගන්න. ඇත්තටම කුඩු ගහපුවා වෙන හානිය කුඩුකාරය අපිට වැඩිය දානවා. නෝ වලක් කරන්න බෑ. ඒ මනසට ගහලා බැනලා හිරේ දාලා මොකද්ද මේ කරන අමනකම? මේ මනසට අනුකම්පාව ලැබිය යුතුයි. මේ මනසා කුඩු ගහන්නේ තුමක් හරි සමාජ ද්වේෂත් එක්ක. ඒ මනස හරියටම දන්නා මේකේ මොන සෛලයටද වදින්නේ. ඒ සෛලයට මොන හානියද වෙන්නේ. ඒවා හොඳටම දැනගත්තට වළක්වන්න බෑ. ස්ත්‍රී දූෂණයට යන මිනිස්සයා පැහැදිලිවම දන්නවා අපි අපි තමයි මේ මනස දන්නේ නැතිකමට ගිහිලා මේ ඒඩ්ස් කියලා රෝගයක් තියෙනවා සිෆිලිස් කියලා රෝගයක් තියෙනවා මෙහෙම මෙහෙම රෝග තියෙනක නෑ. ඒ ආවත් කරන දෙයක් නෑ. මේ මනුස්සයට අහුවෙලා තියෙන අහුවිල්ලට මේ මනුස්සයට කරන දෙයක් නෑ. සූදු කෙලින්න යන මනුස්සයා අනිවාර්යයෙන්ම ආදීනව දන්නවා. බලක් කරන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ අපි අහුවෙලා තියෙන්නේ මොකේද කියලා මේ ශිෂ්ට සම්පන්නයි කියන එක දන්නෙත් නැහැ. අරුණන් දන්නවා මම කුඩුවට අහුවෙලා තියෙන්නේ කියලා. අනිත් එක දන්නා සූදුවට කියලා. අපි පඬිතු වගේ කතා කරාට අපිත් අහුවෙලා තියෙන්නේ අන්න ඒක දැනගත්ත දවසේ වහ කණ්ඩ හිතනවා මේ අනුන්ට උපදෙස් දෙන්න අපිට කොහෙද අයිතිවාසිකමක් අපිත් හැම වෙලාවෙම තඤ්ඤා චේතනා පස්ස වේදනා මානසිකාර්කමේට යන්නේ චේතනාව දැනටමත් ඉස්සරලා ඉවරයි. නිසා ඒක පිළිබඳව තමන්ගේ අඩුපාඩුව පිළිබඳව තමන්ගේ අබ්බැහිය පිළිබඳව තමන්ගේ රුචි අරුචි පිළිබඳව තමන්ගේ පෞරුෂත්වය පිළිබඳව හොයනවා වෙනුවට අපි හරි කැමැති අනුන්ට උපදෙස් දෙන්න. gedette මර්ගාතේ තියාගෙන මේ ලෝකෙට ප්‍රකාශ කරන්න හදනවා මේ මං කියන දේ අහපල්ලා මෙහි මෙම කරපල්ලා ඒ ඕ බුදුරජාණන් වහන්සේට එහෙම කියන්නේ කොහොමද අවස්ථාවක් තියෙනත් ඔගෙත් මේ වගේ gedetta මරගාතයක් නැති ඉන දුකෙත් සංස්කාර තියෙනවනේ. තොරත් චේතනාව තියෙනවනේ. ඒ වෙනුවට ඕක පොඩ්ඩක් බලපංගම යනුගේ කුණු කන්දල් අවුස අවුසයි. ඒකට කැමති නැහැ. ඒකට කැමති නැහැ. අපි හරි කැමති අනුන් හදා. Tamange මේ තියෙන හැම අවස්ථාවෙම විඥාණය කොට පෙර දෝරුකම් ගන්නේ චේතනාවෙන් ය චේතනාව උඹෙන් අහලා නෙවෙයි වැඩේ කරන්නේ. ඒකේ ඉන්නේ පෙර සංසාරගත වෘද්ධකටය. ඇබ්බැහියකටය. ගති ලක්ෂණ අනුය. ඒ ටික දකින්න ඔබ අකමැති කොච්චරද කියනවනම් දිවැඩියාකාරය තීනි කාලා මැරිලා ගියත් ඌ අනුගේ දොස් දැක්ක මිසක කවදාකවත් තමන්ගේ දෝෂයක් දකින්නේ නැහැ. කොලෙස්ටරෝල් තියෙන මිනිස්සයා තෙල් බෙහෙත් තෙල්ම කාලා මැරිලා ගියාට ඌ කැමති වෙන්නේ නැහැ. කුඩුකාරයා නිකන් වේලිලා මිලාන වෙලා ජීවිතේ ගන්න දෙයක් නැතුව නැතිලා යනවා. ඒත් වළක්වන්න බෑ. ආන ඒ වගේ භයානකව සිදුවෙන මේ වේදනාව සුඛය පිටිපස්ස යන සුඛය හොයාගෙන යන මේ අමනකමත් එක්ක බුදුරජාණන් වහන්සේ මේක කියලා දෙන්න ඉස්සරහින්ම දුක්ඛ සත්‍ය ඉදිරියෙන් තිබ්බේ ඔබ සැප හේව්වත් දුක හේව්වත් දෙකම දුකයි. ඒ මොකද හේතුව උඹට ඕන දේ නෙවෙයි මේ සිද්ධ වෙන්නේ උඹ කරගෙන ගිය දීර්ඝ සංසාරේ පළපුරුදු අනුව හැබ්බැහි අනුව ගති ලක්ෂණ අනුව මේක සිද්ධ වෙන දෙයක් ඔබ තටමැව්වට ඊගාව චිත්තක්ෂණෙත් අහුවෙලා තියෙන්නේ. ඊගාව චිත්තක්ෂණෙත් අහුවෙලා තියෙන කියන එක බුදුරජාණන්සේ කියනකොට උගදෙනෙක් හිතනා මේක පෞකාරයට ගල් ගහන කතාවක් කියලා. නෑ නෑ. බුදුරජාණන්සේ පෞකාරයට ගල් ගහන කතාවක් නෙමෙයි බුදුරජාණන්සේ ඒකට ක්‍රියාපදිපටි වලක් ප්‍රතිපදාවක් ශික්ෂණයක් දීලයි ගොඩ ගන්න ක්‍රමයක් දීලයි උන්වහන්සේ මේ ආධිනව පෙන්ලා දෙන්නේ. එහෙම නැත්නම් ගොඩ ගන්න බැරි නම් මේක දිව්‍යන් වහන්සේගේ ශාපේ කියන වචන දෙක එකට යනවා. බුදුරජාණන්සේ මේක දෙයයන් වහන්සේගේ ශාපයකට කියන්නේ මම ඔබ දන්නවනම් ඔබ අනුන්ගේ කුණුරදී හොදන්න යන්න එපා. ඔබ කුණුරොද්ද හොදාගනින්. උඹේ චේතනාව බලපං. උඹේ ඇබ්බැහිය බලපං. උඹේ ගති පුරුද්ද බලපං. ඒක බලා ගන්න නම් අපි කිව්වොත් ආනපන සති භාවනා කරනවා ඉඳගෙන ඉන්නවා ධක්මං කරනවා කියලා. ඉතින් අරමුණේ යනකොට මේ අරමුණ යන්නේ නැතුව හිත පිටපනින්නේ කවුරු කියලායි? මම කියලාද මම කිව්වද මේ අර ධක්මනේ භාවනා කරගෙන ඉන්න ගමන් සද්දට ඵලයන් කියලා නෑ. චේතනාව තමයි යන්නේ එතනින් අල්ල ගන්න පුළුවන්. මේ සෞඛ්‍ය සම්පන්න කෙලස් නැති ලේසියෙන් කරන්න පුළුවන් ඍජු වැඩක් වෙන මේ වර්තමාන හිත පවතිද්දී ඒක මේ පොරි දාම්මට පස්සේ වැවකට මාළු ඇවිල්ලා එහෙම මෙන් ගහනවා වගේ ශබ්දෙට පනිනවා වේදනාවට පනිනවා හිතවිල්ලට පනිනවා මේ පනින පිම්මෙන් බලා ගන්න පුළුවන් මෙයා වැඩියෙන් පනින්න කොයි දිහාට තන්නේ ඒක තමයි මගේ ගති පුරුද්ද ඒක තමයි මගේ ඇබ්බැහිය ඒක තමයි මගේ කර්මානුරූප දේ ඒක නිසා මම මේ අරමුණේ යන්නේ සීරසියා කර්මණේ හිටපං ඉන්න පුළුවන් කියන පදනම නෙවෙයි. අරමුණක තිබ්බොත් විතරයි අපිට දැනගන්න පුළුවන් මෙයා හිත පිට පනින බව. අරමුණ සෞඛ්‍ය සම්පන්න දෙයක්. හිත සුවසලසන දෙයක්. අර්ථ සිද්ධිය සලසන දෙයක් අඩුම ගන්න පවුන කරන දෙයක්. ඒ තීදි මේ අපිට පයින්කොටම දැනගන්න පුළුවන් මේ පිටපණින්නේ චේතනාවගේ සංඥාවගේ ක්‍රියා පූර්ව කලින් පුරුද්දක් නිසා ඒ නිසා නිතර නිතර මගේ හිත පණින්නේ මොකෙන්ද කියලා බැලුවොත් ඒකේ පුද්ගලයාගේ චරිත ලක්ෂණේ කේන්දරේ බැලුවා වගේ කියන්න. නමුත් අපි ඒකට වෛර කරනවා. හිත පිටපණි ඒකට වෛර කරලා ඒව ගැන කතා කරනකොට හිතන්නේ මේ මට භාවනාව කැඩිලා, සතිය කැඩිලා, සමාධිය කැඩිලා මං අරක ආයතර අසුචියක් ගන්න හදන බල්ලෙක් ලණුවකින් දාලා ඇදලා ගන්නවා වගේ ආය ආනපනට ගන්නවා. ඉතින් බල්ලගේ ප්‍රූපේ තමයි අසුචියට යන්නේ ඒක. මොකද ඕට එක ඉඹලවත් ආවේ නැත්නම් ඉසේකක්කමක් වෙනවලු. කෑවේ නැත්තර ප්‍රශ්නයක් නැතිලු. පුණ්‍යම් කියලා ගාලාවත් ලොකු සන්තෝෂයක්ට මොකද මේ බල්ලගේ හැටි. ඒක තමයි අපේ හිතටත් කක්කම තමයි හොයන්නේ. කක්කම තමයි හැබැයි හොයන කක්ක જાති જાතියක් තියෙනවා. කොයි කක්කාවද හොයන්නේ කියලා බලන්න බ්‍රවුන්ස් කම්පැනිට කොන්ත්‍රාත් දුන්නට හරියන්නේ නැහැ. මිලර්ස් කම්පැනිට කොන්ත්‍රාත් දුන්නට හරියන්නේ නැහැ. උඹම බලපන්. මෙච්චර යන්න පිරිසුදු පාරක් තියෙදි මේ නිතර පණින්නේ කොහටද කියලා. ඒ නිසා පිට යන එකෙන් තමයි පිට යන්නේ මොකේද කියන එකෙන් තමයි තමන්ගේ චේතනාව, තමන්ගේ චරිත ලක්ෂණය, තමන්ගේ ගති ලක්ෂණ, තමන්ගේ පෞරුෂත්වය හොඳට දැනගන්න. ඉතින් මේ පිට යන එකට වෛර කළා මම මේක නතර කරන්නේ කොහොමද කියලා අහන්නේ මම මගේ චරිත ලක්ෂණ දැනගන්න කැමති නෑ. මම මගේ චේතනා දැනගන්න කැමති නෑ. මම මගේ ඇබ්බැහිය දැනගන්න කැමති නෑ. මම මගේ පෞරුෂත්වය දැනගන්න කැමති නෑ. අනේ ස්වාමීන් වහන්සේ පුළුවන් නම් මට එකවරම හරියට කෝච්චි පිළි දෙක උඩ පිළි කෝච්චක් තිබ්බා වගේ ආනාපානෙ මින්ද තැනක් හොයලා දෙන්නකෝ. ස්වාමීන් වහන්සේටන් ඇත්තටම ඕනම් පුළුවන් ස්වාමීන් වහන්සේ අනේ කොහොම හරි මට දෙන්නකෝ මේ මිට මොළවා නින්න එපා මටත් දෙන්න කියලා ඉල්ලනවා. හරියට බුදුරජාණන් වහන්සේ යමක් අතට මිට මොළවාගෙන ඉන්නවා වගේ කර්මස්ථානාචාර්යවරයා ගාව තියෙනවා වගේ මේකෙන් පෙන්වන්න හදන ඔබ හිත පිටපහින තැන බලපන් ඒ පිටපහින එක හොඳක් නෙවෙයි මත ඒකෙන් පේනවා උඹේ ජම්මේ විපුරුද්ද උඹේ හැටි ඒක හොඳට බලපන් ඒක ලියලා ආයෙසයක් ආනපන කියනක් තියෙනවා ආයෙත් පිටපහිනවා අනේ පහින පහින වෙලාවෙන් දැනගන්න පුළුවන් මේ ස්පර්ශ කොයි කොයි විදිහට මාරු වෙනවද කොයි කොයි විදිහට වින්දන ලබනවද ඒ ලැබීමට කොච්චරක් උඹ වතුරට දාපු පොරිය වලට ගහන මාරුවා වගේ හම්බෙන අවස්ථාවේ චේතනාව මේ වැඩේ මෙහෙවනවාද කියලා. උඹව මෙහෙවන්නේ චේතනාව මිස දිව්‍යන් මෞංකාර දිව්‍යන්වංශෙත් නෙවෙයි උඹට ඕන දේ කරන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා මේ චේතනාවට වැඩකරනද අපි නිර්වද්‍ය ක්‍රමයක් සරල ක්‍රමයක් කෙලෙස් නැති ක්‍රමයක් හඳුන්ලා දීලා අපි මේ වැඩේ කරගෙන කරගෙන යනකොට අර ජඩ චේතනාව, කඩප්පුලි චේතනාව, නොකාමනා චේතනාව, දහපදුරා චේතනාව වැඩ කරන හැටි හොඳට බලන්න හිටියොත් එයාට තීරණ පටන් ගන්නවා මගේ හිත වැඩියෙන්ම දුවන්නේ ඇදිලා යන්නේ ওই චේතන හැටියට තමයි. ඉතින් ඒ නිසා යාට සිද්ධ වෙනවා ඒ ඒ වාගේ ධර්මයේ තේරුම් අරගෙන අන්වේ ඥාණයට අල්ලගත්ත කෙනෙක් විපස්සනා භාවනා කාර්යය කියලා මෙයාට කියන්නේ සාමාන්‍ය පුරුද්දට. වැඩ කරන කෙනෙක් ඒ යන යන තැන් අබිරමණය කරන්න එපා. නොවේවා කියලා හිතන්නත් එපා. යන්නේ කොහාටද කියලා පොත් බැීමක් කරපන්. භාවනා කරනකොට වැඩියෙන් යන්නේ සද්දවලටද? වැඩියෙන් යන්නේ වේදනාවලටද? වැඩියෙන් යන්නේ හිතවිලි වලටද? හිතින්ම වාගත්ත රූප වලටද? හිතින්ම වාගත්ත සද්ද වලටද කියලා මෙන්න මේ කාරණා පිළිබඳව දැකගන්න මම භාවනා නොකර බෑ. භාවනා කරනවා කියලා කියන්නේ 100%ක්ම මූල කර්මස්ථානේ ඉන්නවා කියන එක නෙවෙයි. විශේෂම ආධුනිකයාගේ. මේකට බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන උපක්‍රමය තමයි මේක. මගේ ජම්මේ මොකද්ද? මගේ ආරේ මොකද්ද? මගේ රුචි රුචි මොකද්ද? පෞරුෂත්වය මොකද්ද කියලා දැනගන්න නම් හරියට නිර්වද්‍ය පතක් පෙතක් පෙන්ලා දිනක යන්න ඇරලා. යනකොට හිත පිටපයින් හැටි පේනවා. අන්නේ පිට පයින් පයින් දේවල් තෝරන්න බෙරන්න යන්නත් එපා, හීන විස්තර කරන්න යන්නත් එපා, ඇයි එහෙම උනේ කියන්න යන්නත් එපා, අබිරමණය කරන්නත් එපා, නොවේවා කියලා හිතන්නත් එපා. ආයෙ ගෙනල්ලා තියෙනවා පාරේ, ආයෙ පයින්. මෙන්න මේ වැඩේ බොහෝ වෙලා කරනකොට ආධුනික ඇත්තටම අහනවා ඇයි එහෙම වෙන්නේ? ඇයි මට කහ පාට පෙන්නේ? ඇයි මට රතු පාට පෙන්නේ? ඇයි මට කේතු ආකාරයට පෙන්නේ? ඇයි මට හතරසට පෙන්නේ? ඉතින් අර භාෂාව තෝරන්න හදන පොඩි එක අම්මයින් එක එක දේවල් අහනවනේ. ඒකේ බහ බහ තෝරන කාලේ හැටි. කමඨාන සුද්ධ වෙන්න ඕනේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. උඹට මේ හොඳටම දන්නවා මේ මම දැන් මෙතන කියන එක නිර්වද්‍යයි කියලා. උඹ දන්නවා ඒක ප්‍රතිපදාව කියලා. උඹ දන්නවා මේක කෙලස් නෑ කියලා. උනට බලපන් මේක පයින් ඇති. ඒ නිසා මේ පණින පිම්මෙන් පයින් වාර ගානින් කියගේ මගේ චරිත ලක්ෂණ. ඒ නිසා ඒක දැනගන්න මේ පණින දේවල් වලින් අමුද්‍රව්‍ය ලබා ගන්නවා මිස තොරතුරු ලබා ගන්නවා මිස මේක නතර කරොත් අපිට දැක්කන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේවා කෙරේ පිහිටිය යුතු ආකාර මේ මේ විග්‍රහය දීලා ਸਰවචන්ස මේවා කරේ පිහිටේතු ආකාර පෙන්නනවා. එතකොට මේ කාරණාව සිද්ධ වෙද්දිම නැත්නම් මේ දැකීම, ඇහිීම, රස විඳීම සිද්ධ වෙද්දිම තිරේ පිටිපස්සේ සර්කිට් එක වැඩ කරන හැටි, එහෙම නැත්නම් යටිහිත වැඩ කරන හැටි නැත්නම් චිත්ත නියාමය කර්ම නියාම බීජ නියාම තියෙනවා. චිත්ත නියාම දැකගන්න සක්‍රියවම යන්ත්‍රය දුවන්න ඕනේ. යන්ත්‍රේ නතර කරලා බලන්න බෑ. යන්ත්‍රේ මන්ත්‍ර කරන බැලුවට පේන්නේ අපිට මනෝ විකාරයක් විතරයි. එනිසා මේ වැඩ කරද්දිම මේ යන්ත්‍රේ දකින්න බුදුරජාණන් වහන්සේ අපිට පොඩි தত্ত্বගත කිරීමක් කරනවා. නැත්නම් මේ පරිශ්‍රයෙන් අපි සූදානම් කිරීමක් කරනවා. ඒක හරීම ප්‍රයෝගශීලීව කරන්නේ. හැබැයි මේ තර්කයටත් අහුවේ නැහැ. ගැලවිච්චාවක්වත් මන්ත්‍රයක්වත් ජප ජප මන්ත්‍රයක් නෙවෙයි ඒක. ගුඩ දෙයක් නෙවෙයි, කල හැක්කක්. ඉතින් ඒක හොඳට වේදනාව පිළිබඳ කතා කරන අවස්ථාවේදී මම හිතනවා මේ උද්ෘතයේ දක්වන එක ගැළපෙයි කියලා සරුවචනසේ වැඩ ඉන්න කාලේ වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච මාළුක්‍ය පුත්ති කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පැවිදිලා සරුවචනසේ ළඟට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මම තනියම ගිහිල්ලා භාවනා කරන්න කැමතියි. අපමත්තෝ ඌපකට්ටෝ කියලා එක පැත්තකටලා විවේකීව භාවනා කරන්න කැමති අනේ මට කමටහනක් දෙන්නේ කියලා බුදුරජාණන් ශ්‍රී ළඟට ගිහිල්ලා වඳිනවා. බැඳලා පස්සේ බුදුරජාණන් කියනවා මෙච්චර මේ පොදුවේ ඔක්කොටම කියලා තියෙද්දි උඹ ආයෙත් එනවා මේ පුද්ගලික කමටහන් ඉල්ලන්නයි මම මෙච්චර කියලා තියෙනවා තවත් මොනවද ඉල්ලන්නේ කියලා. ඒ මේ මනසයා බැගෑ වෙනවා දිගටම. ඊට පස්සේ බුදුරජාණන්සේ නිකන් නිකන් හෙට්ටු කරලා වගේ අගේ ආඩම්බරේ පෙන්නලා මෙයත් එක්ක සාකච්ඡාවක් කරනවා. සාකච්ඡා කරනවා එයාට පෙන්නන්න එයාට කමටහන දෙන්න. ඊට පස්සේ මේ මාළුක්‍ය පුත් කියන හොඳයි. මම ওই ප්‍රශ්නයක් අහනවා කැමැති විදිහට උත්තර දීපන්. මාළුක්‍ය පුත්‍ර යේකේ යේකේ චක්කු විඤ්ඤය රූපා අදිත්තං අදිත්ත පුබ්බං නච පස්සති නච නච හෝති පස්සි සම්ති. හෝති තේ චන්දං වා පේමං වා චන්දං වා රාගං වා පේමං වා. මාළුක්‍ය පුත්‍ර උඹ හිතපන් මේ ලෝකේ කිසියම් කාලයක දැක දැකව නැති රූපයක් තියෙනවා. දකින්න වෙන්නේ නැහැ. ඔබ දැන් බලමිනුත් නැහැ. ඔබට බලන්න වෙන්නේ නැති රූපකින් ඔබට කවදා හරි කෙලෙස් පහළ වෙන්න පුළුවන්. රාගයක් හරි ප්‍රේමයක් හරි ද්වේෂයක් පහළ වෙන්න පුළුවන්ද? දැකලත් නැහැ, දකින්න වෙන්නේත් නැහැ, බලන්නෙත් නැහැ, බලන්න වෙන්නේත් නැති රූපකින් චක්කු විඤ්ඤාය රූපයක් මිනිස්සුෙකුගේ ඇහැට ගන්න පුළුවන් රූපකින් අතීතේ රාගංවා ප්‍රේමංවා චන්දෝ විනන්ද රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඡන්දයක්වත් පහළ වෙයි. මාළික පුත්‍ර හඳුර කියනවා නෑ කියලා. නොදකපු දකින්න වෙන්නේ නැති දැනට බලමින් නැති බලන්න වෙන්නේ නැති රූපකින් කවදාකවත් කෙලස් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවා අහපොත් නැති අහන්න වෙන්නේ නැති දැනට අහම වෙනොත් නැති අහන්නෙත් නැති නැත් ඇහුනෙත් නැති ඇහෙන්න උනෙත් නැති අහන්නෙත් නැති අහන්න වෙන්නෙත් නැති යම් සෝත විඤ්ඤය ශබ්දකින් ඔබට රාගයක් ප්‍රේමයක් ද්වේෂයක් මේ ප්‍රේමයක් ඇති වේද නැහැ. මේ විදිහට හයම පෙන්නනවා. හයම පෙන්නලා කියනවා කෙලෙස් පහළ වෙන්නේ දැන්මයි ඒක මේ ඉස්සරහා තියෙනකෙන් විතරයි වෙන්නේ. බලපු රූප වලින් කෙලෙස් එන්නේත් නැහැ. බලන්න වෙන රූප වලින් කෙලෙස් එන්නේත් නැහැ. දැන් මේ වෙලාවේ බලනවා නම් දැන් මම ඉන්නේ බලමින් නම් මට ඒ වෙලාවේ කණෙන් කෙලෙසෙන්නෙත් නැහැ, නාසයෙන් කෙලෙසෙන්නෙත් නැහැ, දිවෙන් කෙලෙසෙන්නෙත් නැහැ, කයෙන් කෙලෙසෙන්නෙත් නැහැ, මනසෙන් කෙලෙසෙන්නෙත් නැහැ. මේ ඉස්සරහ පේනවනම් ඒකෙන්මයි මේ සියලුම කෙලෙස් ටික හටගන්නේ. ඒක නිසා ඔබ දන්නවනම් මම දැන් මේ බල බලා ඉන්නවා. මම මේ බලන දෙයට මනාපයක් තියෙනවා, අමනාපයක් තියෙනවා කියලා. ඔබට සන්තෝෂ වෙන්න පුළුවන් මේ වෙලාවේ මම කන නිවන් දැකලා තියෙන්නේ, නහය නිවන් දැකලා තියෙන්නේ, දිව නිවන් දැකලා තියෙන්නේ. කය නිවන් දැකලා තියෙන්නේ, මනස නිවන් දැකලා තියෙන්නේ. මෙතන යම් ප්‍රමාණයක් කෙලෙස් උපදිනනම් ඔච්චරට විතරයි ඔබ වග කියන්න ඕන. ඒ නිසා දකින්න වෙලාවේ දකින්න බව දන්නේ කියලා ආබේ තමයි. මම දකිමින් ඉන්නේ මම කළු පාට දකිමින් ඉන්නේ හතරස් දකිමින් ඉන්නේ මේ දිග පළල දකිමින් ඉන්නේ කියලා දකින්නේ පිළිබඳව අත්‍යන්ත වශයෙන් දන්නවනම් එයාට ලාභයක් හම්බ වෙනවා. මේ වෙලාවේ දැකීමෙන් කෙල ප්‍රමාණයක් හට ගන්න. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අඩේ බලනකොට ඉතුරු ඉතුරුන් 6ම නිවන් පහක් නිවන් දැකලා එකකින් තමයි කෙලෙස් උපදින්නේ. ඒ නිසා මට හරියට කිය හැකි මම ඉන්නේ මෙන්න මේ කෙලෙසේ. එතෙන් මගේ බැංකු ගිණුව මෙච්චර සල්ලි තියෙනවා කියලා. මේ අනිත්‍ය වගේ නෑ කියලා දැනගන්න හම්බෙච්චාම පුදුම සතුටක් ඇති වෙනවා. දැන් මට එකයි තියෙන්නේ මේ දකින වෙලාවේ දකින දේ මතින් දැන් උපදින කෙලේශයක් තියෙනවනම් ඒක අල්ලගෙන ඒක ප්‍රමාණ කරලා ඒක වශී කරගෙන ඒකත් එක්කත කරන්න පුළුවන් නම් මම මේකට වග කියන්න පුළුවන් මට තියෙන පුංචි වැඩක් දැන් මුළු ලෝකෙම කෙලෙසුම් කරන්න මට ඕන කමක් නැහැ අතීත කෙලෙසුත් නැහැ අනාගත කෙලෙසුත් නැහැ ඇහිමෙන් කෙලෙසුත් නැහැ, ගඳ බැලීමෙන් කෙලෙසුත් නැහැ, දිව රස බැලීමෙන් කෙලෙසුත් නැහැ, කයෙමුත් නැහැ, මනසෙමුත් නැහැ. තියෙන්නේ මේ ඇහි විතරයි කියලා. ඒකෙනුත් කෙලෙස් නොඋපදවන්න ලෑස්ති වෙලා ගියොත් මම දන්නවා මම රූප බල බල ඉන්නේ මම මේ එකයි තියෙන්නේ. මේ බලන රූපය මම කියා ගන්න එපා, මගේ කියා ගන්න එපා, මගේ ආත්මේ කර ගන්න එපා. මම දන්නවා මට මන අපේ පහල වෙලා තියෙනවායි කියලා. ඒ බව මම දන්නවා. ආහන ওই ටික වෙනවනම් ওই ටික කරන්න පුළුවන් නම් ඕකට තමයි මේ දන් දෙන්නේ. ඕකට තමයි මේ සිල් රකින්නේ. ඕකට තමයි මේ වනගත වෙන්නේ. ඕකට තමයි මේ ගහක් මුල වාඩි වෙන්නේ. ඕකට තමයි මේ ශූන්‍යාකාරකට යන්නේ. ඕකටයි මේ කල කයලින් ධාන වාඩි වෙන්නේ. ඕකටයි මේ ආනාපාන සතිය වඩන්නේ. නමුත් ආනාපාන සතිය වඩනකොට හිත ගියයි කියමු රූපයකට. එයා දන්නවනම් දැන් මේ ආනාපාන සතිය වැඩි යුතු මම හිත රූපයකට ගියා. මේ රූපේ නිසා මට මනාප පහළ වුණා හෝ අමනාප පහළ වුණා. ඒකට කරන්න දෙයක් නැහැ. මොකද මම ගෙනාවු ආරයට මේක යනවා. හැබැයි මම දන්නවා මට මනාප මනාප දෙක නැත්තම් දෙකේ එකක් මේ රූපෙන් පහළ වෙලා තියෙනවා කියලා. එයා දන්නවා ඒ කෙලස් ප්‍රමාණය. එයාට ලැබෙන අතිරේක ලාභය තමයි සාන්දෘෂ්ටික ඵලය තමයි මේ වෙලාවේ කණෙන් කෙලස් වෙන්නේ නැති බව දන්නවා. නාසයෙන් කෙලෙස් නැති බව දන්න. දිවෙන්, කයෙන්, මනසෙන් කෙලෙස් නැද්ද දන්න නිසා මෙයාට මේක තව දුරටත් අභිරමණය කරන්න නැතුව මේකට බැහැ ගන්න නැතුව මේක පිළිබඳ කතන්දර ගොතන්න නැතුව මේක දැකපු පමණින් මෙහෙම නතර කරගන්න පුළුවන් නම් මේ බුදුන්සේ කිච්චර තමයි මට කියන්න තියෙන්නේ. මේකෙන් කියලා සෝපතුනා ඒක තවදුරටත් බෝ කරන්න එපා. මේක පිළිබඳ කතන්දර වැල්වට අරන් කතා කරන්න යන්නත් එපා. මේක උනා කියලා පශ්චාත්තාප වෙන්න යන්නත් එපා. මොකද උඹට කරන්න දෙයක් නැහැ. මොකද ඒ චේතනාවේ තීන්දුව කරලා තියෙන. අභිරමණය කරන්න යන්නත් එපා. මේ බව දන්නවනම් ඊගාවසරේ ආයශරයක් දකින්නකොට යාට තවත් ලෑස්තිලා ඉන්න පුළුවන්. කෙලෙසත් දැකීමත් එක්කම මාව නතු කරගෙන මත් කරගෙන මනාපනව පහළ වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් චේතනානුකූල සිදුවෙන්නේ. මෙන්න මේ බව බෝ කරන්නේ නැතුව මේ ගැන බලාගෙන ඉන්න පුළුවන් නම් එතකොට හිතා ගන්න පුළුවන් දැන් යම් වැරද්දක් කරලා මම පාපයක් අකුසලයක් රැස් කර ගන්නවා නම් ඒ 100%ක්ම මගේ දෝෂේ කවුරුවක්වත් කරපු එකක් නෙමෙයි මේක. කාටවත් මේ මේ අල්ලපු ගෙදර මිනිහා හුණියම් කෙරුවයි කියන්න ඕනක මොකුත් නැහැ. සර්බලධාරි දෙවියන් වහන්සේ ඇවිල්ලා මාව ශාප කෙරුවයි කියන්න ඕනක මොකුත් නැහැ. මේ වෙලාවේ තියෙන දේ කියලා යට කෙලස් ප්‍රමාණය ප්‍රමාණ කරන්න පුළුවන් නම් ළඟ තියෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥාවනේ ටික ටික ටික ටික ඒ සද්ධා විරිය සති සමාධි වැඩෙන්න වැඩෙන දවසක මේ මත් චිත්තක්ෂණයේ ඒ වෙලාවේ මත වෙන කියලා ප්‍රමාණය අඩු වෙනව නෙමෙයි පවතිනවා ඒ ගානටම සති සමාධි වෙන්නකොට වෙලාවක මත වෙන කෙලස් ප්‍රමාණය ඉක්මවලා සතිය වැඩෙනකොට යා හරියට රණ්ඩු කරලා රණ්ඩු කරලා බොක්සින් ක්‍රීඩකයෝ දෙන්නේ වාර 10 10 15 ගිහිල්ලා අර ප්‍රතිමල්ල වැට නොකවුට් ෂොට් එකක් දීලා වටනවා විනාඩි 10ට ගණන් කරනකම් වැටෙන්න වැට්ටුවා වගේ වෙලාවක තේරුම් ගන්න පුළුවන් වෙනවා මගේ සතිය නිසා මට මේකෙන් මතුවෙන කෙලෙස් ප්‍රමාණයට උර දීලා ලය දීලා උරුට්ට වෙලා කරලා කරලා වෙලාවක සතියෙන් යට කරන්න පුළුවන් යට කරපු වෙලාවේ පේනවා මේ ජයග්‍රහයි කික් එක නැත්නම් අndercut එක දුන්නට මේ මෙත් ගොඩාක්කල් පුරු කරලද සතියකින් තමයි අර ඇබ්බැහියට පහළ වෙන කෙලස් ටිකට නොකවුට් වෙන්නම ගහන්න පුළුවන්. ඒ නිසා දිගින් දිගටම දිගින් දිගටම මේ කෙලස් පහළ වෙද්දී බල බල ඉන්න ඕනේ. ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමින ඥානතෝ න අපස්සතෝ. කෙලස් මතුවේ නැටි ආසව මතුවේ නැටි දකිමින් දනිමින් ඒකට ගැළපෙන සතියක් බෝ කර කර බෝ කර ඉඳලා දවසක සතිය පැත්ත ජයගත්ත ගමන් හරකට වැටෙන්න ගහන්න පුළුවන්. ඉතින් මේ මේ මම දෙන අර්ථකථන මේක. නමුත් මේක ඒත්තු ගන්නවට පස්සේ මේ මේ මේ සාකච්ඡාවේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට ඇති වෙන සතුට එහෙම නැත්නම් උන්වහන්සේ මේක තේරුම් ගත්ත හැටි උන්වහන්සේ හිටිවන කවියක් කියනවා බුදුහාමුදුරන්ට වහන්සේ කියපු දේ හරිනම් ස්වාමීන් වහන්සේ මට පෙන්නේ මෙහෙම ඒ දිග කවි වැලක් තියෙනවා ගාත වැලක් තියෙනවා අපිට ඕනේ තැනකින් අහුලා ගන්න පුළුවන් කුළුවක විස්තර කරන්න මට අදහසකුත් නැහැ නමුත් මේ ගත්තේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා යං වේදේ පස්සපච්ච වේදනා එතකොට ඇහැට රූපයක් මුලිච්ච වෙච්ච වෙලාවේ විඥානයේ ගිහිල්ලා කපුකම කළොත් යෝජනා ඉදිරි කිරීම කළොත් එතන ඇහැ රූපේ ගැටීම සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න විඥානයේ කපුකම කරන්න ඕන. ඒකට අපි ස්පර්ශය කියලා කියනවා. යමක් ස්පර්ශ කෙරුවොත් ඒ ටික විතරයි අපි විඳින්නේ. ඒ වෙලාවේ කනට ඇහෙන ශබ්ද අපි විඳින්නේ නැහැ. ඒ වෙලාවේ නාසයට දැනෙන දේ විඳින්නේ නැහැ. දිවෙන් රසෙන් විඳින්නේ නැහැ. ගැන කෙලස් නැහැ. මේක විතරයි තියෙන්නේ කියලා මේ සන්දර්භය මේ සිදුවෙන සංසිද්ධිය මාළුක්‍ය පුත්තු ස්වාමීන් සඳහන් කරලා තියෙනවා සඳහන් කළ බුදුහාමුදුරන්ට මේ කියන මට තේරුණා හරිනම් ස්වාමීන් වහන්සේ මට මෙහෙමයි කියන්න තියෙනවා රූපන් දිස්වා සති මුට්ටා වේ නිමිත්තම් මනසිකරෝති අපි භාවනා කරන්න ඉස්සෙල්ලා සතිපට්ඨානේ අහන්න ඉස්සෙල්ලා මේකට ලෑස්තිලා යන්න ඉස්සෙල්ලා අපිට වෙන්නේ මොකද්ද රූපන් දිස්වා සති මුට්ටා පුහුණු කරලා සතියක් නැහැ මුට්ටා සතියක් තියෙන. ඒ කියන්නේ සතිය කැරිලා. රූපන් දිස්වා රූපයක් දකිනවා මුට්ටා රූපන් දිස්වා සති මුට්ටා පිය නිමිත්තක් මනසිකරන දැකපු රූපය ගැන තී මනාපෙන් කියනවා අනේ ලස්සන රූපයක් දැක්කා. අනේ මේක ෆොටෝ එකක් අරන් තියාගන්න නැත්තම් අනේ මේක ලොක් කරලා තියාගන්න නැත්තම් අනේ මගේ බබාටත් මේක පෙන්වන්න නැත්තම් අනේ මගේ අප්පච්චිටත් පෙන්වන්න නැත්තම් කියලා අර දැකපු රූපය පිළිබඳව සතිය වැඩිවීමක් හික්මීමක් කිසිම දෙයක් හැඟීමක් නැතුව අර රූපය පිළිබඳව ප්‍රිය නිමිත්තක් මනසිකාරය කරනවා මේක මට කියලා තියෙනවා අපේ සම්ප්‍රදාය හැටියට මේක මංගල කාරණාවක් කියලා. අනේ දැකපේක හොඳයි. එහෙම නැත්නම් කියලා තියෙන මේක ආවමංගල කාරණාව. නැද්දකින් නොපතන්. ඉතින් හිතේ අර සතිය නැති නිසා ප්‍රිය නිමිත්ත දිගින් දිගටම දිගටම මනසිකාරණ කරන තංච අජ්ජෝස තිටතියකට හිමීටම බහ ගන්න. මේ දැකපු රූපය දැකපු දර්ශනයට තමන් නතු වෙනවා. ඒ කියන්නේ අසිංගලෙන් කියනකොට මේ බලාන ඉන්නකොට කටත් ඇරෙනවා නිකම්. කටත් ඇරගෙන බලාන ඉන්න වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ හොඳටම රූපේට අජෝසනය කරනවා. ගෙවැදීමක් කරන තංච අජෝස තිට්ඨති. සාරත් චිත්තෝ වේදේචි තංච අජෝස තිට්ඨති. මේ මේ දේ වෙන්න නම් ඒ දක්ෂින දේ පිළිබඳව සාරත් රත් භාවයේ දැකපු දේ පිළිබඳව මංගල හැඟීම භද්‍ර හැඟීම හොඳ දෙයක් දැක්කා කියන තියෙනකොට තමයි රිංගීම තියෙන්නේ තස්ස වඩති වේදනා අනේකාරූප සම්බයිට පස්සේ මනෝලෝකයකට යනවා විවිධාකාර මේ දේ ලොකු කරලා තියාගන්න මගේ කරගන්න අයිතිවාසි කරගන්න අපේ අයට දෙන්න වෙන කෙනෙකුට හතුරකට නොවේවා කියන්නේ ඉතින් දිගට දිගට දිගට ඒ ඇතිවෙච්ච රූපේ මත වර්ධනයක් සිද්ධ වෙනවා ඒ කියන්නේ මේ දිගේ කතා ගොතන්න පටන් ගන්නවා ප්‍රපංච කරන්න පටන් ගන්නවා එහෙම නැත්නම් වාග් බහුල්‍යයකට යනවා දැකපොදේ පිළිබඳව දිගින් දිගට දිගින් දිගට වේග වර්ධනා කරන්න පටන් අර ගන්නවා. අනේක ආරූප සම්භාව මේක දිගේ අර මේ මුරුංග ගහයට බුදියාගත් එක. ඒ මුරුංග ගහේ මුරුංග ටික කඩාන ඇවිල්ලි ඉවර වෙලා කම්බැලිය බුබ්බඩ ගහයට බුදියාගෙන ඉන්නේ. ඒ කල්පනා කරනවා ගහයට තියෙන මුරුංග ටික මල් තාම බුබුලු මේ ටික හැදිලා ආවොත් මේක කර බලන්න බෑ මම දුප්පත් මම ගිහිල්ලා මේ ලාභයට ගන්න පුළුවන් දේ තමයි එළුපැටියෙක්. ඒ නිසා මම අරගෙන මේක බොහොම ඉක්මනට හදනවා. හදලා බොහොම ඉක්මනට පට්ටි දාලා එළුවෝ අවුරුද්දට දෙසර ගානේ හදා ගන්නවා. ඊට පස්සේ එළුව ටික පොඩ්ඩක් මම හරකෙක් ගන්නවා. හරකෙක් කරන හරක් පට්ටියක් හදනවා. ඊට පස්සේ මම විශාල වාහනයක් ගන්නවා. ගයක් ගන්නවා. ඒක ලියවලා මම හොඳම පවුලකින් හොඳම කුලකාන්තාවක් බැඳගෙන විශාල වාහනේ කියනකොට මූට තේනවා අර මුරුංග ගහ නිසා ගෙට ගන්න බෑ මේ ගේ ළඟට ගන්න බෑ. ඉතින් කල්පනාංග කියලා මුරුංගකා කපනවා. මේක තමයි මේ මේ ගේ ළඟට ගන්න වාහනේ ගන්න බැරි තියෙන බාධය කියලා බලනකොට තාම මුරුංග බුබුලු. ඔන්න ඔය වගේ වැඩ තමයි අපිට සිද්ධ වෙන්නේ. අපි නිටතරම කවුරු හරි පොඩි ලණුවක් දුන්නට පස්සේ ඒක දිගේ කාගෙන කාගෙන ගිහිල්ලා හීන ලෝකෙ මත් වෙනකොට මුනුග ගහයට පුතියගත්ත දේ තමයි වෙන්නේ. මේක තමයි අපිට මේ දෙකල් සිද්ධ වෙලා තියෙන්නේ. රූපන් දිස්සා සති මුට්ටා වේ නිමිත්තම් මනසිකරෝති තාරත චිත්තෝ වේදේති තංච අජ්ජෝස චිත්තති. තස්ස වඩති වේදනා අනේකා රූප සම්භවා. බොහෝ රූපම වාගෙන මේ හීන ලෝකෙක මෙයා ගත කරනවා. අභිජ්ජා විහෙසාව චිත්ත චිත්තමස් චිත්තමස්සූපහඤ්ඤති යහට දැඩි ලෝභ පහළ වෙනවා මේ කරනකොට දැඩි ආශාවල් පහළ මේ තන්නේ කර මනෝලෝකේ කියන්නේ අභිජ්ජාව කියලා කියන්නේ අසාධාරණ ආශාවක් විහෙසය කියලා කියන්නේ අසහනය දිගින් දිගටම හිත පෙලෙන්න පටන් ගන්නවා මේ ඉන්න හීන ලෝකයේ හිත පෙලෙන්න පටන් ගන්නවා ඉතින් දිගින් දිගටම කෙලෙස් වඩනවා නිවනෙන් ඈත් වෙනවා කියන එචා සතියෙන් තොර වර්තමාන මොහොතෙන් තොර අපි අනන්ත අප්‍රමාණ වශයෙන් ගත කරන්නේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවා වෙනුවට හීන ලෝකෙකමයි ඒක මේ රාජ්‍යරුව කියලා රටවැසිය කියලා වෙනසක් නැහැ වෙදා කියලා ලෙඩා කියලා වෙනසක් නැහැ දෙමාපියෝ දරුවෝ කියලා වෙනසක් නැහැ ගුරුවරු ශිෂ්‍යෝ කියලා වෙනසක් නැහැ. පැවිද්දෝ ගිහියෝ කියලා වෙනසක් නැහැ. ඥාන පීරිම කියලා වෙනසක් නැහැ. මට දකින්න මම ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. ඒකනේ අපේ එකම પરමාර්ථය. ඔක්කොටම කියන්නේ මම මේ මවන හීනෙට අත තියන්න දෙන්න එපා. මේ සබම් බුබුලු පුපුරයි. සෙල්ලම් කරන්න බෑ. ඔකත් එක්ක ඕකට ඔහම ඉන්න දීපන් මට. බීපොන සත් කියන්නේ ඉතරයි. ඕන කෙනෙක් කියන්නේ මම මවාගත්ත ලෝකෙ මට ඉන්න දෙන්න කියලානේ. ඉතින් මේක මේකේ තියෙන භයානකම් පෙන්ලා උඹ යන්නේ ඇත්තෙත් නෙවෙයි ඇත්තකත් නෙවෙයි උඹ යන්නේ උඹේ විඤ්ඤාමේ චේතනාව විසින් දීපු ලණුවක් කාලා ඇත්තෙන් උඹ ගොඩක් ඈත් වෙලා දැන් ඉන්නේ උඹ ඉන්නේ මනෝලෝකයක ඒ වෙනුවට ඔච්චර කරබල වෙන්නේ ඉස්සලා මේ එක තැනක සියලු වැඩ බහා තබලා මේ සතිය පොඩ්ඩක් වැඩුවා හින ඉනත් ඒ නොයනෝ නෙවෙයි ඒ තීති සතිය වැඩනේ පිරිමදින්න පුළුවන් එකනේ උරගාන්න පුළුවන් එකනේ සතිය වඩලා වඩලා වඩලා ඒ වුණත් රූපයක් දක්ිනකොට අර වගේ සංසිද්ධි වෙනවා මනාපමනාප පහළ වෙනවා. නමුත් සතියෙන් යුක්තව දකින රූපයේ අභිරමණය නොකරනද හිත හදාගත්තන යම් කිසි කෙනෙක් ඒකට කියනවා ධම්මට්ඨිතිය කියලා. සතිල වඩලද සතියකුත් තියෙන ඕනම වෙලාවක වේදනාව එන්න පුළුවන් බවක් දන්න හැබැයි මගේ එකම දේ තමයි අභිරමණය කරන්න එපා. ඔකට රිංග ගන්න එපා. ඔක ගැන කතා කර කර ඉන්න එපා කියන එක දන්න කෙනෙක් අර සතිපට්ඨාන දන්නේ නැති කෙනෙක් අර වගේ චිත්තක්ෂණයක් පාස කෙලෙස් උපදිනවා. සතියෙන් තොර චිත්තක්ෂණයක් පාස කෙලෙක් උපදිනවා. කෙලෙස් උපදිනවා. ඒ වෙනුවට මෙයා බුදුබණ අහලා සාකච්ඡා කරලා සීලක පිළිපදලා කාය වචන දෙකේ හිතාමතා කරන වැඩ නතර කරලා ස්වභාවي බේම සිදුවෙන වැඩේ බල්ලා අපි හිතනවා ස්වභාවයෙන් සිදුවෙන හුස්ම දිගේ ස්වභාවයෙන් සිදුවෙන වම දකුණ දිගේ සතිය වඩලා එයා හිතා ගන්න මේකෙන් පිට පණිනවා මට මෙතන ආරක්ෂක භූමිය ക്ഷേම භූමිය වුණාට හිත චේතනා දිගේ පනිනවා ශබ්ද වේදනා හිතුවිලි දිගේ ඒකට කමක් නැහැ මම ඒව අබිරමණය කරන්නේ නසෝ රජ්‍යතු රූපේසු රූපද්දි රූපන් දිස්වා පතිස්සතෝ මම මේ සක්මන් කරකට ඉන්නවා ශක්මන කෙලවරට හැරෙනකොට මම දන්නවා මගේ හිත රූප බලන්න යනවා එයා හැබැයි අදිෂ්ඨාන කරගෙන තියෙන එක ගියාට මම පුළුවන් තරම් ඉක්මනට ආය අරමුණට හිත ගන්නවා පායට හිත ගන්නවා රූප බලන එක අබිරමණය කරන්නේ ඒක වලක්වන්නට මට බෑ අබිරමණය නොකරන හිතාගෙන යනවා කියලා නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ සක්මන් කරගෙන ඉනකොට හිත හැරෙන වෙලාවේදී රූපයකට පයින් අලුත් දෙයක් දකින්න දකින්නකොට මෙයාගේ හිත දන්නවා මම මේ නොකට යුත්තක් නැත්තම් මේකට නෙවෙයි මම ගියේ මට ඕන කරලා තියෙන පයේ තියෙන නමුත් අපේ චේතනා අර නාස්රොත් දාබල හරක බල්ලෙක් අදිනවා වගේ වතුරට පොරි ටිකක් දාපුවම මාළුව ගහනවා වගේ එහෙන් මෙහෙන් ඇවිල්ලි වරලා අපේ අර සතිය කඩලා රූප සද්ද ගන්ධ රස දිගේ අදිනවා. දැන් මං ඇදලා. මම රූපයක් දැකලා. නමුත් අබිරමණය කරන්නේ නැත්නම් මේ දැකපු රූපය රූපන් දිස්වා පතිස්සතෝ මම දැනගන්න ඕනේ මම මේ කාය විඥානේ තියාගෙන ඉන්න ඕනේ හිත මටත් නොකිය පැදුරටත් හොරෙන් චක්ක විඥානේ බවට පත් වෙනවා. පතුලේ තියෙන්න ඕනේ හිත කයේ දැන් ඇහැට ගිහිල්ලා. ඒ නිසා ඇවිදින්නෙක් දකින්නෙක් බවට පත් වෙලා. පැදුරටත් නොකිය සිද්ධ වෙලා. දැන් එයා දන්නවා ඒ නිසා අනේ කකුලේ තියෙන ඕන හිත ඇහැට ගියයි කියලා පශ්චාත්තාප වෙන්නේ සතියට දන්නවා බුදියන් හිටිය බබා උස්සලා කරේ තියාගත්ත නිින්ද කඩාගෙන නැහැ. හැබැයි බබා දැන් බිම නෙමෙයි ඉන්නේ. ඇඳේ නෙමෙයි. තමයි කරේ පුන්නගෙන ඉන්නේ. ඒ වගේ කකුලේ තිබුණ හිත පිහිටිය යුතු හිත ශික්ෂණය කළ යුතුයි. දැන් ඇහැට ගිහිල්ලා. ඒනට එයා දන්නවා ඇහැට ගියට අභිරමණය කරන්න තියෙක විතරයි කරන්න තියෙන්නේ. ඇහැට අනේක වලක් කරන්න බෑ. එතකොට එයා කියන්නේ දසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතෝ විරත්ත චිත්තෝ වේදේති තස්ස නාජ්ජෝස චිත්තති ඒක දැන් දන්නවා මගේ ඇහි තියෙන කියලා හැබැයි ඒක අබිරමණය කරන්නේ මේ හිතේ තියෙන නැහැදිච්ච කමඩ බල්ලා අසුචි කණ්ඩ ඕන කමඩ පැන්නා කරන්න දෙන බල්ලගේ බලුකමයි ඒ නිසා මගේ හිත කොච්චර සතිය තියාගෙන ඉන්නකත් පිටපයින්නවා ඒක දැනගනින් දැන් හිත තියෙන්නේ පයේ නෙවෙයි ඇහි කියලා ඒක කෙලේශයක් නෙවෙයි මේක විරත්ත හිතින් බලන්න පුළුවන් විච්ච දේ පාරෙන් පිට පැන්න වාහනේ කලබල වෙලා වැඩක් නැහැ පිට පැන්නේ මට ඕනවට නෙවෙයිනේ. දැන් කරන්න තියෙන්නේ පාරෙන් පිට පැනපෙක අය පාරට ගන්න නම් විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස තිට්ඨති මේ ගැන පශ්චාත්තාප වෙන්න යන්නෙත් නැහැ. දකපු රූපේ අභිරමණය කරන්න නැත්තුවත් ඉන්නවනම් පමණක් එයාට ආපහු එතන ඉඳලා ආපහු පායට හිත ගැනීමට ලොකු ප්‍රස්තාවක් තියෙනවා. අනේ මට උනේ අපරාධයක් පශ්චාත්තාවපයක් කියලා හිත කලබල කරගත්තා නම් ආපහු වාහනේ පාට ගන්න යාට සීයේ නෑ ඩ්‍රයිවර් කලබල වෙලා. එහෙම නැත්නම් දැකපු රූපේ අම්මෝ නිසන් වනේ විතරක් ඉන කුරුල්ලෙක් දැක්ක යන්තම් දැක්ගත්ත මම මේක ෆොටෝ එකක් ගන්න ඕන කියලා. ඒක දිගේ යන්න ගියොත් ඒට ආයෙ පයට ගන්න හම් වෙන්නේ නැහැ. ඒක නිසා මේ දැකපු බව දැනගෙන දැකපු බවට විරත් හිතින් කටයුතු කරනවායි කියලා කියන්නේ එයාට ලොකු අවස්ථාවක් තියෙනවා නැවත ආරෙම් පිටපොට ගිය වාහනේ ඇතුළට ගන්න. ඒක නිසා ਸਰවඥාන්සේ සඳහන් කරනවා සචේ uppajjati kodan රතං භන්තං වධාරේ තමයි මේ කටයුත්තක් කරනකොට තමයි තරහක් ආවා. දැන් මගේ හිතේ මේ කකුලේ හිටපන් කියකොට ඔන්න පැන්න රූපෙට. ඒසොත් තමයි තරහක් ඇවිල්ලා. අන්නේ වගේ වෙලාවට භ්‍රාන්ත රතයක් දරන රියදුරෙක් වගේ තව දුරටත් යන්න දෙන්නේ නැතුව භ්‍රාන්ත රතේ නැවතත් ඒ කියන්නේ ස්කිට් කරන වාහනයකට භ්‍රාන්ත රතේ කියලා කියන්නේ. රතම් බන්තංව ධාරේ. එයා දැනගන්නවා දැන් මෙතනින් නතර කරගන්න. නතර කරලා මෙතන ඉඳලා පාට දාගන්න ඕනේ. එයාට මම කියනවා බුදුචාන් කියන්නේ සෝහං සාරතිම් බ්‍රෝමි. ඌට මම කියනවා ඩ්‍රයිවර් කෙනෙක් කියලා. රස්නිග්ගාහෝ ඊතරෝ ජන අනිත්‍යෝ නිකන් රේන්ජ් ලනු අල්ලන්න විතරයි දන්නේ ඌට වාහනේ බාහනේ කරගන්න බෑ. ඒක නිකන් මෝඩ සීට් එකේ ඉඳගත්තා මැට්ටෙක්. නාශලනු අල්ලන්න විතරයි ඌට තේරෙන ගන්න දන්නේ නෑ. ඒ නිසා ඔබ ගණ්ඩ දැනගන්න නම් පිට යනවා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. ඔක තවදුරටත් ස්ලිප් කරලා යන්න අරින්නත් එපා. රතම් බන්තංගව දහරේ. එමේට අපව ගනි. රූපේ ඉඳලා පයට ගන්න පුළුවන්. සද්දක ඉඳලා පයට ගන්න පුළුවන්. හිතවිල්ලක ඉඳලා පයට ගන්න පුළුවන්. ඒකට මේ ගියේ එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ගියේ එක අපේ පරණ ඇබ්බැහි වලට ගියා. බුදුහාමුදුරු ඉන්නේ කොතනද? සතිය වැඩ කරන්නේ කොතනද? ධර්මයේ කොතනද තියෙන්නේ වැරදිච්ච තැන ඉඳලා භ්‍රාන්ත රතේ නැවත පාට ගන්න එකයි. ওই ටිකට අපිට කිසිම කෙනෙකුට අතිරේක ලාභයක් හම්බෙලත් නැහැ. කිසිම කෙනෙකුට මේ හැකියාව නැත්තේත් නැහැ. මෙතන තමයි බුදුහාමරගේ රැස් වී දෙන තැන. මෙතන තමයි ධර්මයේ ධර්ම රසයේ තියෙන තැන. මේකට තමයි සංඝයා කියන්නේ. මේකට තමයි සීලය අවශ්‍ය කරන්නේ. දැන් මේ සීලය කියන්නේ සතුම් මරණ හොරකම් කරන දේවල් නැතර කරන එකක් නෙවෙයි. දැන් මේ සීලය කියන්නේ පිටපොට ගියේ හිත එහෙම නැත්නම් රංජනීය කළ යුත්තක් ඇති වෙච්ච වෙලාවේදී රංජනීය කරන්නේ නැතුව තමගේ ආරක්ෂක ස්ථානට සතිය නැවත ගැනීම ඒ කෙනාට හම්බ වෙන සුවිශේෂී අවස්ථාවක් තමන්ගේ සුභසිද්ධිය සඳහා නැවත වම දකුණ මයින් හැංගෙන්නේ නැහැ නේ කොච්චර කරත් ඒක තියෙනවා මම දන්නවා ඉන්නේ දැන් අනාරක්ෂිත තැනක මම දැන් ඉන්නේ ෂේම භූමියක නෙවෙයි හැබැයි මම දන්නවා ෂේම භූමිය මොකද්ද කියලා ඒ නිසා ෂේම භූමියෙන් පිට ගිය ගැන ද්වේෂ කරන්න එපා අභිරමණය කරන්නත් එපා. ඒක උඹ කිනාපු සංසාර ගතිය. උඹේ ඇබ්බැහිය. උඹේ පෞරුෂත්ව ලක්ෂණය. ඒකත් දැනගනින් එතනීම වාහනේ පුළුවන් තරම් නතර කරලා අපපාරට ගනි. ප්‍රතම් පන්තංව ධාරේ. එහෙම කරනවනම් යතාස පස්සතෝ රූපං සේවතෝ ඡාපි වේදනා. ඒ මනස රූපත් දකින්න මේ සක්මන් කරන්න ඕන මේ රූපත් දකින්නවා. වින්දනයකුත් තියෙනවා මේ දැක්කේ රමණලියෙක් මේ දැක්කේ මලක් මේ දැක්කේ කුරුල්ලෙක් කියලා වින්දිනෙකුත් තියෙනවා. නමුත් ඒකේ නා කීයති නොපචීයති කෙලස් වවන්නේ එවං සෝ චරති සතෝ. මේක සතිචාරියාව කියලා කියනවා. එයා සතිය හැසිරෙන්නේ කොහොමද? වැරදිච්ච තැන හරියටම දැනගත්තා. තවදුරටත් ලිසලා යන්න දෙන්නෙත් නෑ වාහනේ. මේ මනාපෙකුත් නෑ වැරදිච්ච එක ගැන. අබිරමණය කරන්නෙත් නෑ. ඒ ගැන කතාව නතර කරලා ආපහු පාරට වාහනේ ගන්න පුළුවන් නම් ඇත්තටම වින්දනයකුත් විඳලා තියෙනවා ඇත්තටම අබිරමණයකුත් කරලා තියෙනවා නමුත් සූරකමක් තියෙනවා මේකේ. මේකට කිල් මේකට කියනවා කුසලතා කියලා. මෙන්න මේ කුසලතාවයේ සදා භාවනා කරන මනසට කියන විපස්සනා කරනවා කියන්නේ. එහෙම නැතු ඉඳගෙන මේ එකම අරමුණක හිත තියාන පිටපටින් නැතුව ඉඳ කරන වැඩේටත් භාවනා කියලා කියන එකට අපි සමතේ කියලා කියනවා. මීට වැඩිය මේක ගොඩාක් වෙනස්. මේකෙදි තියෙන ඕන තැනකට පිටපොට පණින්න ඉඩ දීලා තියෙනවා. පැනපන් එකෙන් මං අල්ලා ගන්නවා මං කියන්නේ මොකාද කියලා. මම මේ මිරිස් රස කන්න කැමති කෙද්ද ලුණු රස කන්න කැමති කෙද්ද පැණි රස කන්න කැමති කෙද්ද කියලා දන්නේ නැතුව ඒක දොස්තරට තේරෙන්නේ නැහනේ. ඒක මම ගිහිල්ලා පෑ දොස්තරට කියන්නේ ඒක තමයි දොස්තර දන්නේ වෙදකම කරන්නේ. ඒක තමන්ගේ ආර්ය පරිශ්‍රණය කරන්නේ නැතුව පිට යන්න හේතුව දන්නේ නැතුව ඒක වහන්න හදන එක සදාචාරවාදියක් හදාකවත් දිනුවක් ලබන්නේ නැහැ. එනිසා වට යන්න අරින්න යගිය වෙලාවේදී භ්‍රාන්ත රදයක් දරන රියදුරෙක් වගේ අප පාට වාහනේ ගන්න දන්නවනම් ඒ මනුස්සයාට බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600 චික ඈත ඉඳලා සාදු කියන. ඇතැම් දාස් ගාන කන්දට සාදු කියන ඌ අතේ විතරයි ශාසනයේ තියෙන්නේ. අනිත්‍යුම් කරන්නේ තීන් චර්චුරු ගානවා අඬාව ගානවා අයියෝ බලන්නකො වාහනේ පිට ගියානේ කියලා. වාහනේ පිට ගියාට පිට එනවා ඇඬුවට එන්නේ ඒක ගන්න ඕනේ. සංස්කෘත පොතක තියෙනවා. තුන්වෙනි පන්තියේ පොතක කරත්තකාරයෙක් යන ගමන් මඩගොඩ කෙරෙනවා කරත්තේ. ඉතින් ගන්න හදනවා බෑ. මිනිහා ගොඩට ඇවිල්ලා වැඳලා ශිව දෙවියන්ට යාඥා කරනවා අනේ දෙයියනේ මම උදේ ඉඳලා හැන්දෑනක ඔබ වහන්සේ මේ අදහන කෙනෙක් බලන්න රෑ වෙනවා දැන් මෙතන යන්න හම් වෙන කරත් ඉරිලා කියලා. ඒ වැඳ වැඳ ඉන්නකොට ශිව දෙවියෝ එනවා. ශිව දෙවියෝ කියන මෝඩයා මේ ඔතන වැඳ වැඳ ඉන්න එපා හරකට ගහලා අර එරිච්ච කරත්තේ උස්සපන්. එතකොට හරක ආදී තෝ මට වැඳලා හරියනවද මට කර එතකොට උදව් කරන්න පුළුවන් නේ තෝ කරත්තේ කර දුන්නොත් එතන ගිහිල්ලා කරත්තේ කර දීපේ කියලා. අනේ අර කරත් එක කරත් දාන දෙයියන් නැති ඇදලා දෙනවා. දෙයියන් නැති කරන මගුලක් නැහැ. කරත් දෙමුත් අල්ලු කරපුවම ගොන ආදිනවා. ඒ වෙනුවට ගොඩ ඉඳගෙන වැඳ වැඳ හිටියාම හරිනවා. ඒ දෙයියන් එන්නේ කියලා. තිව දෙයියෝ ආවත් කරන්නේ ටොක්කක් අයින් එක. උඹට කරන්න තියෙන දේ කරපන්. ගොනාට කරන්න තියෙන දේ ගොනාට කරන්න. උඹේ අහිර වෙච්ච කරත්තෙට තල්ලුවක් දීවා. අපි එව නෙවෙයිනේ භාවනා පැත්තක දීලා කියනවා මේක මේ කතරගමට පූජාවක් දුන්නාම හරියයි. එහෙම නැත්නම් මේ බෝධි පූජාවක් දීවම හරියයි. පිරිත් නූලක් ගැටපුවාම හරියයි. සිත් කවියක් කිව්වම හරියයි කියලා අපි හිතනවා මේක කරලා දෙන්න කවුද ඉන්නවයි කියලා. පතන්න පතන්න තමයි නීච වෙනවා. හිතන්න හිතන තමයි අලුතක් සීරට ගන්නවා. මෙච්චර ශ්‍රේෂ්ඨ රතාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙද්දී මේ පැත්තක තියලා ගිහිල්ලා ආරයට කිව්වොත් හරියයි. මේ පූජාව කෙරුවොත් හරියයි. මේවා කරනකොට ඉතින් බුදුරජාණන් වහන්සේ මේ භාගෙට hina වෙලා බලන්නේ කවුරුද කියලා දිතානේ. අනේ මේහෙමත් තකතිරු જાතියක් මෙච්චර ලස්සන බුද්ධ ආගමක් මෙච්චර ලස්සන භාවනාවක් මෙච්චර ලස්සන සතියක් තියේදී ඒකා හෝ ඒකී ඒක දිහා බලන්නේ නැතුව හිතනවා අරයා මට උදව් කරයි කියලා. මෙන්න මේකයි පුතත්ජනකම කියන්නේ. අඩු ගානේ manussකම කල්පනා වුණොත් මට මේ සියලු උපකරණ තියෙනවා දන්නේ නැතිකම හැබැයි. නමුත් බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන පුංචි තැනින් පටන් අරගෙන ටික ටික ටික ටික මේ වේදනාව එනකොට වේදනාව එනකම් කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් ජම්මේ පුරුද්දට ආකාරයට එළියට එනවා. ආවට පස්සේ බ්‍රහන්ත රතයක් දරන කෙනෙක් වගේ නැවත වාහනේ පාට ගන්න දන්නවනම් ඒ මනුස්සයාට බුද්ධ ආදී උත්තරමන්නසල සාදු කියනවානේ. පිට ගිය හිතක් ශබ්දෙට පිට ගිය හිත වේදනාවට පිට ගිය හිත හිතවිල්ලට පිට ගිය හිත දැනගෙන චෝදනා නැතුව ඇයි පිට ගිය කියලා අහන්නෙත් නැතුව ඒකේ හීන පලාපල බලන්න යන්නෙත් නැතුව තම ආපහු සතියේට සතුප්පාදේ පිනිස හිටපු කර්මස්ථානෙට ගණ්ඩ මෙතන කාට හරි අත උස්සලා කියන්න පුළුවන් ද එහෙම තියනවා කාපව මට සත්‍යයට ගන්න බැරිකමක් තියෙනවා කියලා කොහ කැළම නැහැ ඒක ඕනම කෙනෙකුට තියලා තියෙන manussත්ත්වයට හම්බෙලා තියෙන දායාදයක් අපට අප පිටින් ගන්න පුළුවන් අප පිටපයින් එක වෙනම කතාවක් ආන්නේ විදිහට පිටපයින් එක ගැන කතා නොකර නැවත ආරක්ෂක ස්ථානට පැමිණීම පිළිබඳ වගකීමේ මේ පිරිසක ගත්තොත් මේ වෙනකොට සෑහෙන දුරට මේක පිළිබඳ අත්දැකීම් තියෙනවා. මේක පිළිබඳ දැනටමත් කලපුරුද්ද, අහපුරුද්ද, දැකපුරුද්ද හේරම තියෙනවා. හැබැයි තාමත් හිතනවා සැකයක්. තාමත් හිතනවා පාර හරිදෝ මේක සමතේදෝ මේක විපස්සනාදෝ මම ඉස්සරහටද යන්නේ මම පස්සටද යන්නේ කියලා මේ කාගෙන් හරි කවුරු හරි සාක්ෂි කරගන්න හදනවා ඒකේ හීනමානේ ඒක මේ මේ මේ අවතක්සේරුවක්. ඉවර තමයි කෙලස් කියන්නේ. ඒවට තමයි නීවරණ කියන්නේ. නිවන ආවරණය කරන දේ. මං කියන්නේ ඒවා නැහැ කියලා. ඒවා තිබුණාට අර පුළුවන් හැකියාවට ඉඩ දෙන්න. හරි ඇත්තමයි මේ හිත පිට ගිහිලා තියෙන මේ කෙලේශයක් වෙන්න පුළුවන්. රාග ద్వේෂයක් වෙන්න පුළුවන්. නමුත් මට ආනාපාන ගන්න පුළුවන්. වර්තමාන මොහොතේ හිත ගන්න පුළුවන්. ඒක වලක්වන්නේ කවුද? නිසා පිට යන්නේ අනවාරේ ආරක්ෂක ස්ථානයක් විදියට ക്ഷേම භූමිය කියන වචනේ සරුවචන්ච පාවිච්චි කරන්නේ කෙම්බෙමක් විදියට මේ මම දැන් මෙතන එක තියාගෙන හිටියොත් ආශ්‍රස් ප්‍රසවාසය තියාන හිටියොත් ඇවිදිනකොට වම දකුණ තියාන හිටියොත් තමන්ගේ ඉදිරියදා කටයුත්තක් කරනකොට චේතනාපූර්වක කරන කටයුත්ත ඒකට හිත තියන්න පුරුදු කෙරුවොත් ඒ ආපහු එන ගමන යෝගාවචරයයේ වැරදිච්ච තැන ඉඳලා ආපහු එන ගමන ඒක බුදුන් කෙරුවත් දේවදත්ත කෙරුවත් මම කෙරුවත් එකම රසේ විමුක්ති රසේ වැරදිච්ච තැන ඉඳලා ආපහු තැනට එනකොට යාට දැනෙන මේ රසයට බුදුහාම කියන්නේ විමුක්ති රසය කොයි වැරද්දක ඉඳලා හරි කමන්නේ නැවත මූල කර්මත්තාන්ට එනකොට ඕනම කෙනෙකුට විමුක්ති රසය විඳින්න පුළුවන්. ඒක ස්වයක්තයි කාටවත් වළක්වන්න බෑ. අපි මෙතෙක් කල වරද්ද වරද්ද ගිහිල්ලා ඉගෙන ගත්ත ටික තමයි ඒක ඉගෙන ගත්තට පස්සේ ධම්මටිචේ පිහිටියට පස්සේ ඒ පුරුද්ද ඇති කරාට පස්සේ ඊට පස්සේ හිතනවා මීට වැඩිය බරපතල වැරද්දක් කළා තියෙනකොට උනත් මේට වැඩි අබැග්ගයක් සිද්ධ වෙලා ඉන්නකොටත් මේට වැඩි හෝනියමක් වැදලා ඉන්නකොටත් මේ වර්තමාන මොහොතට ගන්න පුළුවන් ගතිය සහ වර්තමාන පුටේ පවත්වන්න පුළුවන් ගතිය පරිශා කළ බලන්න නැත්තම් ක්‍රියාවත් කළ බලන්න නැත්තම් යොදවදා බලන්න නැත්තම් කියලා කියන්නේ මොන දුක පැමිණුණත් එයා දුකට හේතු කරුණු හඬ යන්නෙත් නැහැ. හීන පලාපල අහන්න යන්නෙත් නෑ මෙතෙන් ලාපව මෙතෙන්ට එන ගමන බැලුවොත් පුත්‍රජානසේ සඳහන් කරන මේ පුරුද්ද විතරක් වැරදිච්ච තැන ඉඳලා ආපහු ගන්න පුරුද්ද මරණයෙන් එහාටත් යනවා මේ ජීවිතය ඇතුළත් දිනු වෙනක විතරක් නෙවෙයි මනුස්සයා මැරුණත් ඊගාවාත්මට යනකොට යාට තේරෙනවා මම ඉස්සර ඉස්සෙල්ලම පුරුදු කරලා තියෙනවා ඕන කෙනෙක් කියලා උපදාවයි මම ආපහු පාට ගන්න දාන. ඒක නැති කරන්න බෑ කියලා ඒ නිසා කියනවා ඒ පුරුද්දේ ඔව් බණ ඉවරනකොට ඒකත් කියලා ඉවර කරමු. ඒ පුරුද්ද තමන්ගේ ජීවිතේ ළඟා කරගත්ත මිනිහා මරණ මොහොතේදී හිත වික්ෂිප්ත වෙලා තිබුණත් කෙලෙසකට ගියත් මංස කද්දාකත් අපගත වෙන්නේ අනිවාර්යයෙන්ම දේවනිකායක උපදිනවා කියලා බුදුහාමුදුරෝ සෝතානුදත සූත්‍රයේදී කියලා තියෙනවා. යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ ජීවත් කෙරෙන වෙලාවේදී වැරදෙන වැරදෙන වෙලාවේ තමන්ගේ ക്ഷേම භූමිය දැනග කලින් නියම කළ තියෙන ക്ഷേම භූමිය. එන්න දන්නවනම් සතුප්පාදේ දන්නවනම් ඒ සෝතානුදත සූත්‍රයේදී බුදුරජාණන් කියනවා මේකට ධම්මට්ටිචි කියලා නමක් දාලා මේ මරණ වෙලාවේ මුට්ටසතියක හිටියත් අන්‍යතර දේවනිකායකට ගිහිලා නොබෝ කලකින් යාට තේරෙනවා මම මේක ගියාත්ම පුරුදු කරලා තියෙනවා මේක සිහි වුණාට පස්සේ එයාගේ විශේෂ ඥාන පහළ වීම සීග්‍රේ සිද්ධ වෙනවා කියලා. එනිසා පුළුවන්ද කියලා කල්පනා කරන මේකක් අපි ඇති කරන මේක අපේ දරුවෙකුට දෙන්න. මේක අපේ ප්‍රිය කරන අම්මට අප්පට දෙන්න. මේක අපිට උගන්වපු ගුරු දේවතාවුන්ට දෙන්න. මේක අපේ අසල්වැසියන්ට දෙන්න. ඒකට අපිට චරිචුරු ගන්න දෙයක් නැහැ. මේ චරිචුරු ගෑමෙන් කරන්නේ මොකද්ද? අර ආපහු ගන්න වෙලාව පැත්තක තියලා දෙයියන් නඳුන අනේ හත් දෙයියනේ මගේ කරත් තේරිලා. අනේ කොට අරගෙන දෙන්න කියලා. දෙයියොයිල ටෝක කරගෙන තෝ ඇදපියකෝ අනික් පාර එරිච්ච කරත්තර කර දීපේ. එරිච්ච රෝදේ. එතකොට කොටේ. මට වෙන්දල කරන්න දෙයක්. ශිව දෙයියෝ කිව්වට අම්මපා බුදුහාමුදුරුවෝ ඔය ටිකමයි කියන්නේ. බුදුහාමි කියන්නේ ඔච්චරමයි කියන්නේ. අපි මේ කාටද යඳින්නේ? අපි අපි ඉල්ලන්නේ අපිටත් ඇටිය නරු මේකෙන්. ඊටත් ඇටිය කෙලසිච්ච එකකේ. ඊටත් ඇටිය දුර්ලභයි. ඔක්කොම ලයින් එකම කක්කවලේනේ. තව කෙනෙකුට පුළුවන් තව කෙනෙක් කොතවන්න. කද්දාවත් බෑ. මේ හැඟීම කාගේ ළඟ ඇත්තෙත් නැහැ. මේක බෝ කරන්න ඕන එකක්. මේක හදා බෙදා ගන්න ඕන එකක්. මේක දෙන්න ඕන එකක්. ඊට ඉස්සෙල්ලා අපි කරන්න තියෙන මේක පුළුවන් තරම් කුරගගා උරගගා බලන්න ඕනේ. ඕනේ පැටලිලා පැටිච්චාලු. ඕනේ සද්දයක් ඇහිච්චාවයි. ඕනේ රාගයක් අපලච්චාවයි. ඕකෙත් ද්වේෂයක් ආපුදාවයි. ඕනේ නින්දක් ආපුදාවයි. දැනගත්ත තැන ඉඳලා ආපහු මූල කර්මත්තාන්න ගැනීමේ නැත්නම් කලින් පුරුදු කරගත්ත මේ ക്ഷേම භූමියට ගැනීමේ හැකියාව පාව දෙන්නේ නැතුව ඒකම නැවත නැවත කල්පනා කරන්න පටන් ගත්තොත් ඒ මනසට කිසිම බාධකයක් ඊට පස්සේ පේන්නේ එයාට සාධක පේන්න පටන් ගන්නවා වැරදිච්චාම පාරට ගන්නවා එතකොට යාට අර පැමිණි දුක් පැනිරහයි කියලා දුක පෙලෙන්න දෙයක් නෙවෙයි පරිේශණයට යොදවන්න අවස්ථාවක් ඒ නිසා එනකන් ඉන්නේ කොයි තැනකින් හරි කමන්නේ මාව පටල බිම දාපන් මගේ වැඩේ නැගිටින එක එතකොට මේ දේ වෙනකොට ඒ කියන්නේ ගොඩනගන පැත්ත කල්පනා කරනකොට හිතා ගන්න බැරි විදිහට වෙත පැමිණෙන දුක් අඩු වෙන්න පටන් ගන්නවා මොකද මේ බීරියලියට වේනා ගායනා කරවගෙන මේ දුකින් තැවෙන්නේ නැහැ නේ මේ මනුස්සයා ඊට පස්සේ කවුරුත් ඇවිල්ලා කොනහන්නෙත් නැහැ ඒක අමුතු අමුතු ගුඪ ධර්මයක් තියෙන්නේ දුක වෙනුවට මේ පැමිණෙන දේවල් වෙනුවට නසෝ රජ්‍යතු රූපේචෝ රූපං දිස්වා පතිස්සතෝ කිනුත රූප අබිරමණය කරන්නේ නැතුව හිටියොත් වෙත පැමිණෙන දුක කියන්නේ පැමිණිච්ච රූපේට අබිරමණය කරන එක. අබිරමණය කරන්නේ නැත්නම් ඔය එක එක නැවිල උලිලි පානක නතර වෙලා යනවා. බැලුවොත් තමයි ඒගොල්ලෝ ඇවිල්ලා පොරට්ටක නැටුම් උඩරට නැටුම් පාදර නැටුම් පෙන්වන්නේ බැලුවොත් තමයි. බලන්නේ නැත්නම් මොනව කරන්නේ? සිද්ධාර්ථ කුමාරයා ගිහි ගිහින් ඉතල ගිහි කැතලා යන ඉස්සලා දැසේ නාටිකාංගන ඇවිල්ලා බලන්න දීටවා මොකද උනේ? නාටිකාංගනාව පස්සපැත්ත එළිය දාගෙන කෙලවක් කරගෙන සංගීත භාණ්ඩ වලම නිින්ද වැටුණා. දැන් බලනකොට ඔන්න නාටකම දැක්කා. ඊට උඩින් තමයි අභිරමණය කරේ. අභිනිෂ්ක්‍මණය කරේ. මේක බැලුවා නම් මොකද වෙන්නේ? එහෙනම් ජයසන් රාහුල කුමාරට පස්සේ තවත් කුමාරයෙක් උපදින්න ඉඩ තිබුණා. බැලුවොත් ඒගොල්ලෝ උඩ පැන පැන පෙන්නනවා. බලන්න තු පිටිපැත්තට හැරෙන්න ඔන්න එතකොට නාටකම පේනවා. ඒක පොඩාක් දිනු වුණාට පස්සේ දක්ෂ අතිරේක ලාභයක්. ඒ නිසා එයා නටවන්නේ අපේ බැල්ම හරහා තමයි. එයා දිගට දිගට නටනනම් අපි අප්පුඩි ගගා පොර දාන්න ඕනේ. ඒ නිසා පොහොර දෙමිල්ල පැත්තකදී පිටි පැත්ත පොඩ්ඩක් හැරෙන්න. එතකොට නාඩගම පේනවා. මේ දේ කරන්ඩ කොච්චර පුහුණු කරන්න ඕන. කොච්චර දුකම ආහාර කරගන්න ඕන. කොච්චරක් බාධක ධර්ම සාධක කරගැනීමේ මේ ප්‍රතිපදාව තේරුම් ගත්තොත් හිතනවද නිකමටවත් අවුරුදු 2600ක් පරණ වෙච්ච නිසා මේ ප්‍රතිපදාව පිලුණු වෙලා තියෙනවා කියලා. හිතනවාද මේක හොයාගත්තේ ඉන්දියාවේ දෙමළ මිනිස්සෙක් නැත්තම් බුදුහාමුදුරුවෝ අපේ විල සිංහල බුද්ධ ආගමේ අපිට මේක අල්ලන්නේ නැහැ කියලා. නෑ බුදුහාමුදුරුවෝ කිව්වත් ඒකයි මේක කාටත් එකයි. ඉන්සාවට පුළුවන් නම් කරන්න තියෙන එකම දේ මේක පුළුවන් තරම් සාක්ෂාත් කරන ගමන් අපේ ප්‍රියම මනාපම හදා බෙදා ගන්න පුළුවන් කෙනාට මේක එක්කෝ ක්‍රියාවෙන් නැත්නම් බණින් නැත්නම් තර්කයෙන් එහෙම නැත්නම් යෙදවීමෙන් පුරුදු කරන්න පුළුවන් නම් අපිට තේරෙයි මේ මේ පණිවිඩයේ තියෙන සදාතනික ගතියක් ඒ සදාතනික ගතියට අපි පණිවිඩකාරයෝ විතරයි ඒ නිසා ඒක පුරුදු කරලා ඒ වේදනාවල් වලට අබිරමණය කරන එක වෙනුවට පැමිණිච්ච වේදනාව මේකයි කියලා දැනගෙන ඒ වේදනාවේ තනින් තවදුරටත් වාහනේ ඉලෙසලා යන්න දෙන්නේ නැතුව නැවත මූල කර්මස්ථානට ගෙනීමෙන් වේදනා මට්ටමේ නැත්නම් වේදනානුපස්සනා මට්ටමේ රූප කර්මස්ථානයේ වගේම කායනුපස්සනා වගේම යෝගාචර තපවස්තාවක් තියෙනවා. නැවත හිත ക്ഷേම භූමිකටපත් කර ගැනීමට. ඉතින් ඒකට අර කායනුපස්සනා උඟක් උදව් වෙනවා. ඒක නැතුව මේක කරන්න බෑ. ඒකයි කායනුපස්සනාවට පස්සේ වේදනානුපස්සනාව කතා කරන්නේ. නිසා මේ ඉන්න පිරිසට මම හිතනවා තෑයෙන එක් පිළිඳ අත්දැකීමක් තියෙනවා මේ දේශනාවෙන් කරන්න දන්නේ හරි දේ හරි වැටියට කරලා විශ්වාසයක් ඇති කරගෙන ඒකට ලෑස්තිලා යන්න ගියාට පස්සේ තමයි තේරෙන පටන් අරගනි බය ආදුව බෑ බෑ නෑ බෑ කියාගෙන ගිහලා කෙලස් දිහා බලන හැටිත් හැකි සංඥාවෙන් බලන්න ගියාම ලොකු වෙනසක් තියෙනවා ඒ වෙනස දැකලා තවදුරටත් මේ සතිය දියුණු පවණු කරගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැතර කරනවා ආශිර්වාද දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා